වෙනවා. වාසසලා තියෙන සිල් දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනා මේකට කාරණික අවධානය යොමු කරන්නයි කියලා. <coughs> නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සුමිහිරි නිවන් සපතෙන් සැරසෙනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය භව නිතර සිහිය තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිසඳා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් නියදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවට නැ අදරුවට නැ ගිලන් වැඩිහිටි වට නැ යන තාදීෙහි සුදුසු කල්ලියේදී ඍෂිනම් හේල් දන්කේ සඳහා බොජුන්හාට ගොස් නොපමා වේවත් සපේ ආසිය කුටියට ආයුතු. මනදාම් පුණුව සීරුරු පිළිදැඟුම් බවුන් ඈනිත කිතේයේදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව පාත්‍රය තව කියලා තැම්පත් කර තිබිය යුතුය. පින්න පාත්‍රය සඳහා gediya හැඬෝ කල තෙරුවන් පුදා පාසිරු දරා කමඨහන්ගත් සිතින් නියමිත තැන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින්ම ගොස් අසුනල අසලදී මෙත් කමඨහණින් යුතුව පිටු පිරිස හැසිර පිටු පිරිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන්නලවත් අපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් නියේදී පිරිවැවුම් පිරිවැසුම් නැතහොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙති යෙදී සන්ධ්‍යා වන්දන ආදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුදුක් සොයා ත්‍රිසිනං ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට ආ යුතුය. පෙරේම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අල්ලීමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිදුරුපගත විය යුතුය. තමාගේ දිනපතා ශීලවන්ත සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබාගත යුතුය. <coughs> මොනම හේතුවක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒන් මුළුමනින් ආරක්ෂා වීමට හිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියා පැවැත්වීම ඔබ ගුණාගුණ මගක් පහළ කරන මගක් වන හේයින්. නියම සමනාකල්පේ රහසත් ලිපිටත් ඔබෙන් තොර නොවෙනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තමර්තමාට කරගත හැකි සීල වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාචරයට සුදුසුය. එවන් දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්ප යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම හිත සබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාචරයට ඉඩ නැත. එහි නැත්‍යාවශ්‍යක කිසක් නැතහොත් අනුන්වසන කුටියකට නොඇතිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරියනවසේ භාවනාව පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මය තමන් ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම <clears throat> පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට එය නුවණින් සලකා තමාගේ යෝගාචරකම ඉස්මතු කොට 100ට නගා ඒබඳු උවදුරු මැඩලීමට සම්සුක විය යුතුය. බහැර පැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන් මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනාවක් කිරීමට පුරුදු තබාගත යුතුය. කරන හැම දෙයක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුටත් කිරීමට සිතගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්නතුන්ට වද්දැක්කීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසීම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වන බවද සදින් චිත්‍රගත යුතුය පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමී කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන්නට යුගනේ එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාවචර tattwere බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමට පහසුම ක්‍රමය හේයි. පොතපත පවා අධික කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසත්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සාධිකාවත හා මෙම ස්ථානීය කතිකාවතරද එකඟව වැඩගෙන යෑම මේ වසන ඔබේ ආන්‍යන්ගේ පහසුව තඳා ගනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. ඉතින් අපි මේ නිම කරේ පළවෙනි අංකයයි අපි ආරාධනා කරමු මේ සූත්‍රෙත් මේ කියවන්න කියලා මේකත් අපොඩ්ඩ උස් කරගන්න. වඩින්න නම් ඒකට එළිය තියෙන බලන කොට්ටයක් තිබුණා මෙතන මේ කප්පර හතරස් කොට්ටයක් ඒක උඩ මෙලි තිබ්බන හොඳයි මෙතෙන් දානවා කොට්ටයක් ගන්න මෙතන කවුද? පස්සේ මේ කොට්ටයක් කරලා. මෙන්න ගාගෙන බන්නේ කියන්නේ බන්නේ කියනකොට උඩින් වාඩි වෙනවා. Here. 見て見て。Into the Anderson.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 ප්‍රාර්ථනා කරනවා. ඉතින් කියනද? මුලින්ම කියන්න මුලින්ම කියන්න. සමාධි භාවනා සුත්තං සාවත්ති නිදානං චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා කතමෝ චතස්සෝ අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති ඉද භික්කවේ භික්ඛු විවේකච්ඡේව කාමේහි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව කාමේහි පේයාලං චතු චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. ඉද භික්කවේ භික්ඛු ආලෝක සංඥං මනසි කරෝති දිවා සංඥං අදි අදිට්ඨහති යතා දිවා තතා රත්තින් යතා රත්තින් තතා දිවා ඉති විවට්ටේන චේතසා අපරියෝ නද්දේන සප්ප සප්ප භාසං චිත්තම් භාවේති අයම් භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පන් සති සම්පජඤ්ඤාය සංවත්තති ඉද භික්කවේ භික්කුණෝ විදිතා විදිතා වේදනා uppajjanti විදිතා උපට්ඨන්ති විදිතාව විදිතා විදිතා උපට්ඨන්ති විදිතා අබ්බත්තං ගච්ඡති විදිතා සංඥා පේයාලං විදිතා විතක්කා uppajjanti විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡති අයම් භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති කතමාච වික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති ඉද භික්කවේ භික්ඛු පංච උපාදානස්කන්ධේස උදයබ්බානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංකාරෝ ඉති සංකාරා ඉති සංකාරාණං සමුදයෝ ඉති සංකාරාණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝති අයම් භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කහාය සංවත්තති ඉමේකෝ ඒකට මේක අපි මම හිතන්නේ එදා අපි ගත්තේ මේ සමාධි භාවනාවල තියෙන පළවෙනි ආනිසංශය සුද්ධ සමතය සඳහා මේකේ තියෙන චතුත් ධාන සමාන සමාධි විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේයි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පිසුංග පඨම ධාන ප්‍රධානපද විහෙරි කියන තැන ඉඳලා අතරවෙනි ධානය දක්වා සමාධි භාවනා සූත්‍රයේ ආනිසංශයක් විදිහට සුද්ධ සමාධිය සුද්ධ සමතය සරුවචනසේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ ටිකට කියනවා චතුත් අධ්‍යාන සමාධිය කියන ආර්යමන් සංධිය කියලා. ආර්යනාංශලා අරුප අධ්‍යාන වලට වැඩි එලවන්න යන්නේ. මොකද අරුප අධ්‍යාන වලට යෑමෙන් ඇති බලප්‍රයෝජනයක් නෑ. ප්‍රථම හතරෙන් ධ්‍යාන තියෙන උපේක්ෂාවම තමයි විවිධ පැති වලට වැඩෙන්නේ. ඒ නිසා හතරේ හතරේ ධ්‍යාන කියන ඇති එතකොට එයාට උපේක්ඛා ඒකාග්‍රතාව දෙක මේ මේ චෛතසික දෙක තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා ඒක පාදක කරගෙන යන්න පුළුවන් මේ විපස්සනාට. විපස්සනා පාදක කරගන්න පුළුවන්. ඉතින් ඒකම පෙන්වනවා තුන්වෙනි ධ්‍යාන ඒ වගේම සංධිය. දෙවෙනි ධ්‍යානත් ඒ වගේම සංධිය. පළවෙනි ධ්‍යානත් ඒ වගේම සංධිය. එතකොට සමාධිය නැත්නම් සමතය මුල් කරගත්ත කට්ටියගේ මේකෙන් මතයක් ගොඩන ගන්න කියනවා මේ ධ්‍යානයක් අත්‍යවශ්‍යයි විපස්සනාට පාදක කරගන්න කියලා. නමුත් ඒක ඒ බුද්ධ කාලයේ ඇතිවෙච්ච මතය බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කාලයට එනකොට මේ ඒක අත්‍යවශ්‍ය අංගයක් නම් කාටවත් විපස්සනා කරන්න බෑ කාටවත් භාවනාවට බහින්න බෑ විපස්සනා භාවනා නිසා මාර්ගඵල ලබන්න බෑ කියන අභියෝගය ඇවිල්ලා තිබිලා තියෙනවා. ඒ නිසා බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ඒ දවස්වල තිබුණු මතය අනුරාධපුර යුගයේ මතය සෞපචාර අට සමාපatti කියලා පොඩ්ඩක් දීක බලල් කරලා බලනවා. පළවෙනි ධ්‍යානයට යන්න ඉස්සර තියෙන උපචාර සමාධියත් ඇති ඊට පස්සේ චතුත්ථ ධ්‍යානෙදලා ඊළඟට තියෙන අරුප ධාන හතරක් කියම අට සමාපatti කියන ධාන හතර කියලා පෙන්වන මේ සූත්‍රයේ තියෙන එක ඒ පැත්තට අරුප ධාන එකතු කරා මේ පැත්තට උපචාර සමාධිය එකතු කරලා සවුපචාර අට සමාපatti කියන එක ප්‍රසිද්ධ ප්‍රකාශනයක් මේ විසුද්ධි මාර්ගයේ. ඒකේ විසුද්ධි මාර්ග කතාව මුල් ලංකාව පිළිඅරගෙන බුදුගතාචාර්ය වහන්සේට උගන්වලා බුදුගතාචාර්ය පොතේ ලියලා ඒක ලෝකෙට ගියාට පස්සේ දැන් ලෝක මතේ පිළියරක් තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්වේ ආර්යමන් සද්දවිතට එකේ ඉඳලා හතර දක්වා. නමුත් පළවෙනි ධ්‍යානයට ගියේ නැතත් ධ්‍යාන උපචාරයට ආවත් ඇති කියන එක අවුරුදු 1500ක් යනකොට හිටපු ආචාර්යවරු පිළියරක් තියෙනවා. එහා පැත්තෙනුත් බුදුජානනාසේ අවශ්‍ය නැහැ කියලා කිව්වට අරුප ධ්‍යාන ටිකත් එකතු කරලා මාතන්දි 9කට හදලා තියෙනවා. හතරකට තිබුණ එක 9කට හදලා තියෙනවා. ඒ නිසා මහසීසාඩෝ හැදුනේ මහසික්‍රමේ ආවේ අර බුද්ධකෝස ආචාර්යන් වහන්සේ අඳුල්ලා දීපු උපචාර සමාධිය ඇති කියන ඉඩපාඩුවෙන් තමයි මහසික්‍රමේ ඉස්සරහට ආවේ. මහසිසඩෝ ස්වාමීන් වහන්සේ කියන මම නෙවෙයි මේක කියලා තියෙන්නේ බුද්ධකෝස ආචාර්යන් වහන්සේ. ඕගොල්ලොත් පිළිගන්න ආචාර්යන් වහන්සේ. ඒ උන්වහන්සේ කියන උපචාර සමාධිය ඇති. උපචාර සමාධිය කියලා කියන්නේ දැන් මේ කවුරුහරි මේ 10 කුටි හොයන එනවනම් පල්ලෙක් අන්තරුට ආවම කියනවා ඔය මේ බන්ඩල් කන්ඩක්ටර්ගේ දිගේම යන්න අන්තිමට තියෙන 10 කුටි. ඉතින් ඇවිල්ලි වෙලා ඒ මෙතෙන් ආපුවම මිදුල පේනවා. මිදුල පෙන්චාම මිදුලට කොට වෙනවා. තාම දොරකින් ඇතුළුනේ නැහැ. දොර ඇතුළ ධානයේ නම් මිදුල උපචාරය කියලා තමයි කියන්නේ. උපචාරය කියලා කියන්නේ මිදුලට කියනවා. ගෙට ගියේ නෑ මිදුලට ගිහිල්ලා. ඉතින් ඒක නිසා එයත් ඇති කියන එක මේ ප්‍රායෝගික වශයෙන් එයත් ඇති කියන එක තමයි ඔය උපචාර සමාධිය කියන එකට අර්ථකථන දීලා තියෙන්නේ. ඒක තමයි මහසි සයඩෝ පෙන්ලා කියලා තියෙන උපචාර සමාධියට අනුව තියෙන ලක්ෂණ ටික පෙන්නලා ඒ ලක්ෂණ මොනවාද? නීවරණ ටික 100%ක්ම අයින් වෙලා සම්පූර්ණයෙන්ම තල්ලු කරලා නැහැ. නමුත් මේ අතින් තල්ලු කර කර ඉන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට පොඩි ඉඩක් එනවා. එතකොට මේ අර්පණ සමාධියට ගියාම පොඩි වැටක් ගහලා එන්නම බැරි වෙන්න හදා ගන්නවා. ඒ අර්පණ සමාධිය ඉන්න ටික. ඉතින් උපචාර ධර්ම තියෙන්නේ මෙහෙම නිකාර පොලිසිය කට්ටිය මේ සෙනඟ වැඩි වෙච්චාම තල්ලු කරලා තල්ලු කරලා ඉඩ අරන් දෙන්නේ. අන්නේ වගේ තමයි උපචාර සමාධිය කියන්නේ. ඒක නිසා එතන ෆයිට් එකක් තියෙන්නේ. නිතරම නීවරණ කැඩි කැඩි එන්න පුළුවන්. හැබැයි එහෙම ආවත් ස්ථිරවම නීවරණ අයින් කළ තිබ්බත් මැද තියෙන ඉඩපාඩු ටික ඇති මේ විපස්සනා වඩන්න කියන එකයි මේ මහසීදාඩෝ ස්වාමීන් වහන්සේ බුද්ධඝෝසාචාර්ය වහන්සේගෙන් හම්බෙච්ච ඉඩ පහඩුවේ හදාගත්ත පැදුරේලාගත්ත තැන ඒ මත ඉඳලා තමයි විපස්සනා කරන්නේ. ඉතින් ඒක පස්සේ මේ මතයට විවිධ අට කතා විවිධ සූත්‍ර කොටස් පෙන්වලා තිනවා. සුද්ධ විපස්සනාව කියලා එකක් තියෙනවා. ධ්‍යාන වඩන්නේ නැතුව විපස්සනාවෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා පස්සේ විපස්සනාවෙන් ඔය ඔක අන්තිමට වෙන සමාධි භාවනාවේ අන්තිමට වෙනවා ආසවාක්කන ක්ෂය පිණිස කොහොමද සමාධිය වැඩ කරන්නේ කියලා අන්නේ විදිහට විපස්සනාවෙන් අනික් මේ ධර්ම අකුසල ධර්ම තලාව ගත්තට පස්සේ එයාට ඊට පස්සේ ඕනනම් ධ්‍යාන වඩන්න ඉතින් ඒ විදිහට මේ මේ ක්‍රම දෙක හැදුනේ තිබිලා නැති අර්ථකතනයක් ඇවිල්ලා හැදුනේ ලංකාවේදී බුද්ධඝෝසාචාර්ය වහන්සේගේ උපචාර සමාධිය ඇති කියලා බුරුමේදී මහසිසඩෝ කිව්වා උපචාර සමාධි මට්ටමට හිත හදා ගන්න පුළුවන් නම් උපචාර මට්ටමට හිත හදා ගන්න පුළුවන් නම් ඊටු ටික නිතර දන්නවනම් තමන් මේ යන්නේ එතන එතන හදාගෙන යන ගමනක් කියලා කූඩාරම් ගහ ගහ ඉන්න වෙලාවක් නැහැ හදාන හදාන යන්න පුළුවන්. ආන්න ඒ නිසා මේ විපස්සනා කරන කෙනා නිතරම ඉන්නේ හබල් ගගාමයි. නිතරම තමන් ගොරු ඉදිරියට යන්න ඕන හබල් ගගා ඉන්නවනේ හබල් අතෑරපු ගමන් රෝගාංග මේවා පිටිපස්සේ. ඉතින් ඒ නිසා ඒ විපස්සනා මේ ක්‍රමයේ අනේකන හොඳටම සංසාර බය දන්න කෙනෙක් වෙන්න ඕන. එයා මේ ටිකක් සංසාර බය හිතනවා ආය හති අරිනවා ආය ටිකක් සංසාර බය දකිනවා හබල් ගන්නවා ආය හති අරිනවනම් ඊට පස්සට යන වේගෙ වැඩි. ඒ නිසා මේ බුදුමන්දි සාසි කියන්නේ එහෙම යෝගාවචරයන්ට බෝධිලිමෝ කියලා. බෝධිලිමෝගේ ටික හයියෙන් රැඳවල් භාවනා කරනවා ආයේ පැත්තකට ගිහිල්ලා ඔය ඔළුව ඔළුව ඔල්ලලා ඔල්ලලා ටිකක් කළා ඉන්නවනේ බෝධිලිමා. මේ ගොදුරට යන ගම මෙහෙම මෙහෙම කර කර ඉන්නවා ටිකක් වෙලා. ආයෙ පිම්මක් යනවා. ආයෙ මෙහෙම මෙහෙම කර කර. කැමලියන් යෝගීස්ලා කියලා කියන ඒ කිනෙකුට පලාසට එන්න දෙන්නේ නැහැ ගුරුනේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේක ගත්තනම් দূරේ අතට බරගත් එක මුට්ටයක් කරගහමින් අරගෙන යනවා වගේ ඵලයන් ඉහි මේ වනවල බෑ. ඒ මොකද හේතුව ඒ බුදුම ක්‍රමයේ විශ්ව කරන්නේ විපස්සනා ක්‍රමය. ඉතින් මේක මේ පස්සේ ලොකු ගුරුකුල වාදවලට ගියා. නමුත් හොඳට භාවනා කරලා දිනුන එක්කෙනාට තේරෙනවා එහෙම පුද්ගලයෙකුට කියන්න බෑ විපස්සනා සුද්ධ විපස්සකයක්ද සුද්ධ සමතයද කියලා. පුද්ගලයාගේ මානසික තත්ත්වය අනුව වේලාවකට හොඳට නීවරණ තත්ත්වවලට ගිහිල්ලා විපස්සනා කරන කෙනාටත් තියෙනවා. සමතේ වඩන කෙනාටත් නීවරණ ටික එහෙම වෙවි පොරකකා ඉන්න වෙන වෙලාවල් එනවා. එයාගේ මානසික මට්ටමේ හැටියට ඒ නිසා මේ ක්‍රම දෙකක් කියලා බෙදුවට ඒක විශේෂයෙන් බෙදා ගන්න උත්සාහ කරන්නේ සමත භාවනා කරන අය තමයි. විපස්සනා කරන කට්ටිය ඔය ක්‍රම බෙදීලක් මොකුත් ඕනේ නැහැ. යම් වෙලාවක නීවරණ නැද්ද විපස්සනාට බහිනවා. නීවරණ තියෙනවනේ නීවරණත් එක්ක රණ්ඩු කරපන් සමත ක්‍රම පාවිච්චි කරපන්. නීවරණ අයින් වුණානේ සමතේ පැත්තක තියපන් විපස්සනාට ඵලයක්. ගාකට අමාරුයි කොතෙන්දද සමතෝපක්‍රමයේ බහා තබල විපස්සනාට යන්නේ කියලා හැමදාම ප්‍රශ්න. ඉතින් මේ දෙක සිද්ධ කිරීම සඳහා සතියට වැඩි වාර දුන්නාට පස්සේ සත්‍ය සමතේ වඩන්නේ සමාධි වඩන්නේ සතියෙන් ඊට පස්සේ විපස්සනාට යන්නේ සතියෙන් ඒ නිසා සතියට ඊට දුන්නාට පස්සේ ඔය කඩමාරුව සතිය වගකීම් බහරයට යනවා කරගෙන යන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඉතින් ඇත්තටම මේ සූත්‍රයේ මම මේ කියන කතාවට ඉඩක් නැහැ. මම මේ අමතරක් ඉඩ අරගෙන මේ සමාධි භාවනා සූත්‍රය හරහා විපස්සනා රිංගවන්න හදන කතාවක් මම කියන්නේ. සමාධි භාවනා සූත්‍රයේ තියෙන්නේ සමාධි භාවනා ආනිසංස හතරයි. පළවෙනි එක චතුර්ථ හතරවෙනි ධ්‍යානය දක්වා යන්න පුළුවන්. මම කියන මම මේ මේ වෙලාව අවස්ථාවන මගේ වාසියට කතා කරන එක සම්බන්ධ කරනවා නම් කියන්න තියෙන්නේ විපස්සනා කරපු කෙනාට යම් ප්‍රමාණයකට විපස්සනා විපස්සන්න මනස ඇති වුණා නම් මේක හරි කරන්න පුළුවන් කියලා එයාට හොඳට විපස්සනා අපේලා ධ්‍යාන හතර වඩන්න පුළුවන් ඊට පස්සේ. එතකොට එයා විපස්සනා හරහා ධ්‍යානෙට යනවා. විපස්සනා හරහා සමතයට යන්නේ. අර සමත භාවනා කරන එක නම් සමතේ හරහා විපස්සනාවට යන්නේ. ඉතින් ක්‍රම දෙකම සර්වචනාසේ පිළියරන් තිබුණා. සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංගම සමතේ කියලා. ඒ අතරමැද තියෙන යුගනන්ද භාවනාව අවස්ථාවේ හැටියට සමතේ නැත්තම් සමතේ වඩනවා. සමාධිය ඇති කරගන්න. සමාධිය ඇති කරගත්තාට පස්සේ හරියට වෙලාව බලලා විපස්සනාට දානවා. විපස්සනාට වැටෙනවා. ඒ බව දැනගන්නවා. එහෙම නැත්නම් ඉඳ ගන්නකොට හොඳට හිත සමාධිගත වෙනවනම් සමාධිය සඳහා උත්සාහ කරන්නේ ඒක වෙලා කෙලිම විපස්සනා දිගේ අරගෙන යනවා. ඒක නිකන් මේ අර හැරුණු හැරුණු අත ගත උළුස්සා කියන වගේ අහුවෙච්ච වෙලාවේ අවස්ථාවාදී වැඩ කරන එකක්. ඒ ක්‍රම තුنين විපස්සනා පටන් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. සමතේ පටන් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. සුද්ධ සමතේ සහ යුගනත් භාවනාව සමතේ පටන් ගන්න පුළුවන්. සුද්ධ විපස්සනා සහ යුගනත් භාවනාව විපස්සනා පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වැඩ කරන කෙනාට තමන්ගේ සමීකරණේ තමන්ගේ ක්‍රමසාවිදි එන්න දුෂ්කරතා හරහා තමන්ට ඇති වෙන <clears throat> බාධක හරහා සකස් කරගෙන යන ක්‍රමයක් මේකේ තියෙන්නේ. දෙකේම මොන જાතියෙන් කිව්වත් සමාධිය අත්‍යවශ්‍යයි. දෙකේදීම සමාධිය අත්‍යවශ්‍යයි. සමාධි උපචාර සමාධියේද අර්පණා සමාධියද පළවෙනි ධානයද දෙකද තුනද හතරද කියනවා ගුරුකුල වාද. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොත ලියනකොට ස්වාමීන් වහන්සේ තීන්දුව කරා චතුර්ථ ධානයට වඩා හොඳයි ද්විතිය ධානය කියලා. මොකද ඒක ප්‍රීති සුඛ දෙක හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒකට යෝගාවචරයට විපස්සනා කරන්න ඕනේ වීරිය තියෙනවා ඊට. සුඛයට සහ උපේක්ෂාට ගියාම වීර්ය ටික හේ බාර ගතියක් වෙනවා. තලතුණ වැඩි. භාවනා කරගෙන යන්න ඕන කමක් නැහැ. ඒකේ සුඛය තියෙන නිසා අලුතෙන් විපස්සනා කරන්න ඕන කමක් නැහැ. ඒකේ එහෙම läග ගන්න ගැතියක් තියෙනවා. ඇතුළත නතර වෙන ගැතියක් තියෙනවා. ඒ නිසා මේ ද්විතීය ධ්‍යාන විතර දාලා ඉස්සරහට විස්තර මොකුත් කියන්නේ නැතුව කියනවා විපස්සනා දැන් පටන් අරගන්න කියලා. ඒක මේ ලංකාවේ මනස දැකලා ලංකාවේ බහු භූගෝලීය තත්ත්වය දැකලා ලොකු ස්වාමීන් වහන්සේ කරපු ප්‍රායෝගික මේ රෙකමෙන්ඩේෂන් එකක්. වෙන භූගෝලීය තත්ත්වවලට හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ලංකාවට ගැලපෙනවා කියන කරන් කියකි. මොකද ලංකාවේ මේ බොහොම ආර්ද්‍රතාවය වැඩි, සමශීතෝෂ්ණ දේශගුණේ තියෙන තැනක් බොහොම ඉක්මනට යෝගාවකට පොඩි සමාජයක් හරි ආවොත් එහෙම ඒක බුද්ධ විදගෙන ඉඳ හිතෙනවා. ද්විතිය අධ්‍යයනයේදී එහෙම ඉඳ දෙන්නේ නැහැ. ගොජ දානවනේ. නිතරම උඩ දානවා නිසා යෝගාචරණේ මනස හරි සක්‍රියයි. ඒකට හොඳයි දෙවෙනි ධ්‍යානය. ඉතින් ඒ ටික තමයි මේ සමාධි භාවනා සූත්‍රය මුල් කරගෙන අපිට සාකච්ඡාවකට කරුණු වශයෙන් ඉදිරිපත් කරගන්න තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා අනික් අයට මේ මතින් හෝ තම තමන්ගේ භාවනා සම්බන්ධ ඒ සාකච්ඡාවට අදාළ තොරතුරු ප්‍රශ්න මත කරගන්න. මොකද මෙල්බන් පැත්තේ තියෙනවද ප්‍රශ්න? Серьезно хочу. දැන්ට නම් මොකද සෑහසවා නැද්ද? හොඳයි අපි මෙහෙන් අපේක්ෂා කරමු. මේ වෙලාව තිබ්බ දැන්. ඔල්ලෝ අරගෙන දුවන්න ඕනේ. දුවනවා නැතිල ඒක දුන්නා ලොක් කරනවා හොඳ වෙන එක දෙනවා හරි වෙන එක දෙන්නේ නැහැ ලොක්ක බාන්දර නැගිටින්නේ අර දැන් සති දෙකට උඩදී අපේ කටුකුරු දිසයන් වහන්සේගේ පටියේදී උන්වහන්සේ විග්‍රහ කරන ලස්සනට මේ එක එක ධානවලටත් තියෙනවා ඒකදී කියනවා අර පස්සම්බයං කාය සංකාරං කියනකොට තතිය ධානයේ ඊට පස්සෙච්ච පස්සම්බයං කාය සංකාරං කාය සංසිඳීපත් වෙන්නේ මේ පස්සද්දි කියන වචනේ අරගෙන තියෙනවා. පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමිති සික්කති. පස්ස මේ කාය සංස්කාර සංසිඳුමි ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳුණ එකක් කතා කරන්නේ. එතකොට තාම රූප ධර්මයන්ගේ සංසිඳීමක්. හැබැයි ඒකට එයා සමාන චිත්ත tattya සංසිඳෙන්න ඕනේ. නැත්තම් කවදාකවත් එතෙන්ට යන්න බෑ. නමුත් පස්සද්ධි මට්ටමට යනකොට පස්සද්ධි කියන චෛතසිකයේ හොඳට කැපිපෙන මට්ටමට යනකොට මේ ඊටරි වඩාත් තව දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය සත්‍යපට්ඨාන පළවෙනි කාය කායනුපසන චතුස්කේ නිතින පස්සම් බෑන් කාය සංකාරං ඊට පස්සේ ඉන්නේ මේ ඔව් ඒකෙන් ඉවරයිනේ. ඊට පස්සේ තමයි පීති සුඛ පහළ වෙන්නේ. වේදනාජයසි. ඒ පීතියත් සුඛයත් අතර තමයි පස්සද්ධිය තියෙන්නේ. පීති පස්සද්ධි සුඛ කියන එක තමයි. ඒ නිසා ඒ අර මේ වෙලාවේදී පස්සද්ධියසිකේ වැඩ පටන් ගන්නවා. නමුත් පස්සද්ධියසිකේ කියලා පැමිණෙන්නේ මුදුන්පත් වෙන්නේ උතුණු බලඳින්නේ චිත්තානුපසන කොට. ඉස්සරහට ඒ වෙලාවට යනකොට ප්‍රීතිය ඇවිල්ලා ප්‍රීතියේ කල කලබගෑනි තත්ත්ව සංසිඳිලා සුඛයට යන්නේ ඉස්සලා පස්සද්ධියටපත් වෙලා තමයි සුඛයට යන්නේ. මේ වෙලාවේ තියෙනවා තිබුණට එයා තාම බලයක් බාටපත් වෙලා නැහැ. එයාගේ නායකත්වයකට කැපිපෙන තත්යකට නැහැ. ඒ නිසා මේ නමුත් මේ වෙලාවේදී ඒ පස්සද්ධිය ක්‍රියාකාරීත්වය නැත්තම් කය සංසිඳෙන්නේ බය එනවා. බය ඇති වෙනවා මේ හුස්ම ටික සංසිඳීගෙන යනකොට මැරෙයිද කියලා. පස්සයි චෛසිකේ දන්න, පස්සයි චෛසිකේ අවිය කරන කෙනා දන්නවා මේ තමයි සංසිඳීමක් කියලා. මේ කෙලෙස් සංසිඳීමක්, රූප ධර්ම සංසිඳීමක්, චිත්ත ධර්ම සංසිඳීමක් කියලා දන්නවනම් නැත්නම් පස්සචයිසිකේ අගේ ආඩම්බරය කරන කෙනාට සැකයක් එන්නේ නැහැ. ඒක දියුණුවක් බව තේරෙනවා. අගේ ආඩම්බරය දන්නේ නැති එක නම් මේ හුස්ම නතර වුණා නේද? ඒ කියන්නේ සතිය කැඩිලාද? සමාධිය කැඩිලාද කියලා ඕල් තරම් සැක කරන්න පුළුවන්. මොකද සතිය ඇති කරන්න මුල් කරගත්ත චයි මේ අරමුණ නැහැ. අරමුණ නැතිවීම සතිය නැතිවීමක් සමාධිය නැතිවීමක් කියලා වර්ගව ගන්න. ආන්න එහෙම පිච්චාම ඒක නන පස්සද්ධියක් නෙවෙන්නේ කලබගෑනියක්. පස්සද්ධිය අනිත් පැත්ත සැකේ වැඩි වීමක් වෙනවා. ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ මේ වෙන දෙයට වෙන්දැරලා කරවන ඉන්න නම් සුතමේ ඥානෙ තියෙනවා. අසුවිරු ඥාන තියෙනවා. තිබුණ නැත්තම් හිතලා ගත්තොත් කල්පනා කරන්න ගත්තොත් හිත ඇවිස්සෙන පැත්තටමයි යන්නේ. අපේ හිත කෙලෙසටමයි යන්නේ. දන්න කෙනාටත් කෙලෙසට අදින්නේ. නමුත් ටිකක් කල් ගියාට පස්සේ යාට තේරෙනව නෑ නෑ. මේක අහලා තියෙන එකක් තියෙනවා කලින් කරලා පුරුද්දක් තියෙනවා. ඒ නිසා ඕන දෙයක් වෙච්චාම මම කරබන් ඉන්නවා කියලා වරද වරද හරි ගොඩ යන්න පුළුවන්. ඇසුවිරු ඥාන නැති කෙනා සැකමයි කරන්නේ. මේ භාවනා කරන කට්ටිය හොඳට පේන තියෙනවා. මේ ඉතින් ගියාට පස්සේ සැකේ ආපු එකන එක්කෝ හිත අර විතර ඕනට අවශ්‍යගෙන මේ හයිය හුස්ම ගන්න යනවා. එහෙම නැති වුණොත් හීනුලෙ නිඳට වෙනවා. හිත හීන උලෙන් නිදර වෙන කෙන අන්ත දෙකට යනවා. අධික වීර්යයට හෝ වීර්ය නැති තත්ත්වයට යනවා. ඒක ලැබිච්ච වෙළඳ පොලේ වාසිය ගන්න දාන්නේ නැති මෝඩ වෙලෙන් දෙක්වා. එයා ඒ වෙලාවේ නාන්න යනවා. එළන තේ බොන්න යනවා. මේ වෙළඳ පොල තියෙන වෙලාවේදී වෙළඳ පොල වැඩ ගන්න දන්නේ කියලා. ඉතින් ඒක බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ ඒක අභාග්‍යයක්. වෙච්ච එක නරක දෙයක්. ඒ නිසා සුවිරු ඥාන තියෙන එක හරි ලාභයි. කෙනෙකුට මේ ඇති වෙච්ච වෙළඳපොළ தත්ත්වය තේරුම් ගන්න. තේරුම් ගන්න ප්‍රයෝජන ගන්න. අසන්න එතකොට මේ ධ්‍යාන පැත්තෙන් බැලුවොත් මේ තකිය ධ්‍යානේ ඉත එතකොට ඒ ධ්‍යාන අංග විතරයි. ධ්‍යාන අංග ඇති ලැබුණාට ධ්‍යානික පටලේ නැහැ. පටලේ නැහැ ධ්‍යානාංග තියෙනවා. ඒ නිසා හොඳ යසුදිරු ඥාන ඇති කෙනාට ඒත් ඇති. ආ දන්නවා මේ සම්පූර්ණ මේ ඇමති මණ්ඩලය රැස් වෙලා නැහැ. මට ඇමතියෙක් අහුවෙලා ඉන්නවා. ඇමති මණ්ඩලය රැස් වුණාට පස්සේ ඒ ඇමතියාට කියන තියෙන ඉදිරි යෝජනා කිරිපත් කරන ගතියක් තියෙන ඇමති මණ්ඩලේ. දැන් මේ වෙලාව ඇමතියෙක් අහුවෙලා ඉන්නවා මණ්ඩලේ නැහැ. එයාට කියනවා මෙන්න මෙහෙම වැඩක් කරගන්න දෙනවා. එයා ගන්නේ ඒ වගේ වෙලාවට ගන්න එයාගේ කිට්ටුවන්තකව විතරයි. අනිකවල කියන ඌව මට කතා කරන්න බෑ. ඌව නම් මැරිච්ච මණ්ඩලයට ගන්න මට આવොත් මම බලන්නම් කියලා. මෙතින්ද කියවනේ ගත එකක් දෙන්නම්. මෙහෙම වට උදව් කරා අපිට මේ වැඩේ කරලා දෙන්න කියලා ඇමැතිය අල්ලනවා. ඒ වගේ කරලා අපිට පස්සල් චෛසිකේ පෞද්ගලිකව වාසියට ගන්න පුළුවන්. හැබැයි තාම යා ඇමැති මණ්ඩලයේ ආසන අරගෙන නැහැ. මේ කියන්නේ සභාවකට මුළු දීලා නැහැ. කුටිම්ම කියනවනම් ඒක ගොඩක් මූල ධර්මයන්ව හරි කමන්නේ භාවනා කරන යනකොට පේනවා ඔය එකම චෛතසිකයක්වත් නැති කෙනෙක් නැහැ අඟුලිමාල ගාවත්, දේවතත්ත ගාවත් හැම අපරාධයක ওই චෛතසිකේ තියෙනවා. අපි ඒක එකක්වත් අගේ කරන්නේ අපි අගේ කරන්නේ සැකේයි, කෙලෙසෙයි, වැරදිල්ලයි, පෙරදිල්ලයි, කෙලස් ටික තමයි උදේ ඉඳලා හැන්ද යනකම් කතා කරන්නේ. ඒ මනුස්සයාට අර චෛතසිකේ එන්න ලැජ්ජ වෙනවා. සතුටු වෙලා hina වෙලා ඉන්න මනුස්සයාට ඒ චෛතසිකේ එනවා. චෛතසිකේට එන්න මේ වාතාවරණ දින වැරදිච්ච වැරදිච්ච කතා කරන මනුස්සයෙට අර චෛසික බලන්න දුකින් විතර මේ ඔක්කොමත් හම්බෙලා මීයා කමේ ගෙටෙන්නවත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුණයක් ගුණයක් පවන්නේ ගුණයක් සුගුණයක් වඩපත් වෙන්නේ ගුණවතාලංග විතරයි කියලා කියනවා. ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. එහෙම නැත්නම් අර ගුණ ඇවිල්ලා තෙපරපාන. පැකිලා මේ එන්නේ වාතාවරණය හරි නැහැ. ඇතුලේ තියෙන පෙරදිච්ච ගතිය. ඇතුලේ තියෙන වැරදිච්ච ගතිය. ඇතුලේ තියෙන වැරදි හොයන ගතිය. එහෙම මිනිස්සු ගාට ගුණවන්ත සයිසික ආවට ඒ වගේ මේ පිළිගොප්පන්නේ. ඒක විභූෂණ කරන්නේ ඔහේ වැත්ත කරලා ඉන්න මේ වාතාවරණය හොඳ නැහැ. ඒ නිසා ඒ කලුලෑලි මම ලිව්වා ඒ ඒ සංස්කෘත ශ්ලෝකයක් <coughs> දෛවයේ උනත් පහදින්නේ මේ ಗುಣධර්ම තියෙන එක ළඟා විතරයි. එහෙම නැත්නම් නරක කර්මම තමයි පරිසම්පේ. සුභවාදී වෙන්න. සුභවාදී වෙන්න. ජීවිතේ දිහා බලන්න ඕනේ මේ මේක හරි මේක වැරදිලා ඉතුරු ටික ඔක්කොම හරිනේ දැන්. මේක විතරක් කතා කරන්න ගත්තොත් අර හරියට ටිකේ කිසි ගුණයක් නැහැ. කිසිත දක් නැහැ. අර කුණමයි ඉස්සර කරගෙන ඉන්නේ. ඒකට මේ මනුස්සයාගේ ගුණ ධර්ම ටික පැකිලෙනවා. ඉදිරියට එන්නේ එන්නේ නැහැ. ඒ නිසා අපි එකට ගුණ ධර්ම වලට සාදර ගුණ ධර්ම වලට ආරාධනා පූර්වක ගුණ ධර්ම වලට මේ මල් පාවඩ එළලා තියෙනවනම් ඉතින් ගුණ ධර්ම නිතර නිවිසින විසින්න එනවා යනවා. එහෙම නැතුව හැම වෙලාවෙම බැරිකම්, පැකිලෙනකම්, සැක, වැරදි හොයන කෙනා මේ මට හම්බුණා ඊයේ උගු එක්කම හිටන් මට මතක නෑ මේ සාලාද කවුද කියලා භික්ෂුවක් ඒ භික්ෂුන්වහන්සේගේ තේරාපදානික බැලුවේ නෑමම ඒකේ කියලා තියෙනම වැරදි සොයන සුළු පුද්ගලයාට කොච්චර බුද්ධ ශාසනයක් හම්බුණා සතුටක් නෑ කියලා. දොස් සොයන කෙනාට බුද්ධ ශාසනය හම්බුණාට මනුෂ්‍යාත්ම බය ලැබෙන්න වැඩක් නෑ කියලා. එනි මේ ශාසනයක තියෙන ශාසන සම්පත්තිය බලන කෙනාට බුද්ධ ශාසනය හම්බෙච්ච ගමන් එයා පෙපෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන හරියක් තියෙන වැරදි හොයන ලෝකයක් බුදුහමෝ විතරක් ඒක නෑ. මම මේ නිසා බුද්ධ පුත්‍රෙක් වෙන්න ඕන නම් ಗುಣ බලන්නේවා. ಗುಣ බැලුවොත් ඉවරයි. ಗುಣ බැලුවොත් ಗುಣ. ಗುණ බලන්නෙම ಗುಣ. ඉතින් තමාර જાතියක් ඉන්න ඒගොල්ලෝ කියන අපේ පරම යුතුකම තමයි ಗುಣ බලන එක. ඉතින් හරි උදේ තේක බිව්පලා වෙලා වෙදලා කුණ බල බල ඉන්නවා ඉතින් මනුස්සයා ඒ හැමදාම කෝ වෙනවා. ඉතින් ඒක කර්ම දෝෂ. ඉතින් ඒ මේ මේ මේ මෙයාගේ ඔය මේ තානිසර වහන්සෝ ලියලා තියෙන සෝතපට්ටි කියලා පොතක්. ඒකට මම හිතේ ඉංග්‍රීසි දෙකේන සිංහල දාලා ඉවලා තියෙනවා. සංස බල්ලේ වන්නේ කියලා මම හිතේ බලන්න බෑ පිටු 100 ගේ පොත. ඒක තැනක දාලා තිබුණා වැරදි හොයන කෙනා. අඩුපාඩුකම් දකින්න කෙනා. පෙරදිච්ච කෙනා. පශ්චාත්තාප වෙන මනුස්සයාට සාධනක පිපීමක් වෙන්නේ නැහැ. බුදුන් දැක්කත් ධර්ම දැක්කත් සංඝය දැක්කත් පිපෙන්න බෑ. යාට ඒක මල වාදයක්. යාගේ චින්තනයට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මේ හොඳ පැත්ත දකින්න කෙනා නේ බුදුන් දැක්කා කියනට උඩට ආව නෙළුම් පොටට අයපෑවා වගේ නොබෝ වෙලාවකින් පිපෙනවා. හැබැයි තියෙන්නේ පිපෙන්න සුදුසු தත්ත්වයේ තියෙනවා යාලා. හැම වෙලාවෙම දකින්නේ හම්බු වෙච්ච සම්පත්තිය ටික. ඒක ඒක දකින්න තියෙන්නේ රන්ද්‍ර ගවේෂී රන්ද්‍ර ගවේෂී කියන්නේ සිදුරු සොයන කෙනා. සිතුරු සෝන ගතිය තියෙන්න ඕනේ අන්තිමට කරන්න. හොඳ පැත්ත බලලා ඉදිරි පැත්ත බලලා අන්තිමට බලන්න ඕනේ මේ ඔක්කොම සියල්ල සුභත්‍රි දක්ලෝක නෑ. ඒ ටික සභාවේ අන්තිමටම රචනයේ අන්තිමටම කතාවේ අන්තිමට කියන්නේ මෙන්න මේ ටික අපි කොච්චර කිව්වත් මේ ටික තියෙනක අපි හදා ගන්න ඕනේ. ඒක හැදුවොත් මේකේ ගුණාගුණ වැඩි වෙනවා. ගුණ වැඩි වෙනවා කියලා දැනගන්න මුලින් දෙයක් දිහා මේ උද්දෝත්පාද කාලේ මනුෂ්‍යාත්ම භාවයේ චන සම්පත්තිය වගේ ලද දුර්ලභ වස්තු ටික සීපත් කරන්න අවද කරන්න. අර පුංචි දෙයක් ඉස්සර කරන කරන්න පටන් ගත්තොත් අපිට සුද්ධෝත්පාද කාලය කියන එක මතකත් වෙන්නේ. ඒ නිසා අනුපාඩුකම් බල ජීවිතයක් කියලා කියන හරි අනුකම්පාවට විදිය. අවසන් මොන දෙයක් දැක්කත් මේ මේ සතුටක් ප්‍රමෝදයක් ඇති වෙන්නේ ඒක මකන්නත් බෑ ඒක ඇත්තටම මේ ශික්ෂාවෙන් කරන්න පුළුවන් දෙයක් නැද්ද කියන එක ලෝකේ ප්‍රසිද්ධම වාදයක් ඒ ශික්ෂාවෙන් එන එකක්ද ජම්මෙන් එන එකක්ද කියන එක. දෙක තියෙන හොඳ පැත්ත බලන එක මෛත්‍රිය කියලා කියන්නේ එකට. මෛත්‍රිය ජම්මෙන් එන එකක්ද නැත්නම් පුහුණුවෙන් ඒ ද්වේෂ කරන්න උපදිච්ච කෙනාට මෛත්‍රී භාවනාවෙන් හැබෑ වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. తాවකාලික වෙනසක් නම් කරනවා. එනිසා පස්සාදීයිසිකේ නැති කෙනෙක් ලෝකේ නෑ. නමුත් කවදාකවත් කවුරක්වත් ඒක අගේ ආඩම්බරය කරන්නේ. එයා හිතන්නේ ඒක මේ සුපර් මාකට් එකේ තියෙන එකක්. මේ හම්බෙච්ච නැති එකක් හෙටන්ඩ අපි ළඟට හම්බ වෙන්න තියෙන එකක් කියලා හිතන්නේ. මේ මල්ලේ තියෙනවා ආවුද මල්ලේ තියෙනවා දන්නේ නැහැ. පස්සයි චයිස්කේ දන්නේ දන්න මනුස්සයා නිතරම සූසේවාවේ තමයි ඉන්නේ. ඇතුළතත් තමයි සුව වෙනවා. පිටතට සුව දෙනවා. ඒක ගන්න බැරි මේ මල්ලේ තිබුණට බබලන්නේ දිදුලන්නේ දන්නේ නැහැ. ඒ නිසා එහෙම කෙනෙකුට බුදුහාමුදුරුවෝ ආවුද දෙන්නේ නැහැ. කියන මොඩියෝ මල්ල බලපං. ඕකේ තියෙනවා ඕක ඇතුලේ පොඩ්ඩක් බලපං කියන එක විතරයි කරන්නේ. ඒකට බුදුහමරගේ හිතේට බලපං. අවසරයි සොයනස විපස්සනා භාවනාව සවින්න දැන් සුෂ්ක විපස්සනාව කියලා කියනවා. පුදුම කාර්කශ බවක් නේද සවින්නාස මේ විපස්සනා භාවනාවේ තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් එක තැනක කාලයක් තිස්සේ බලාගෙන ඉන්න ගියාමත් භාවනාව කරගෙන යන්න ගියාමත් දැන් අර සමද භාවනාව වගේ නෙමේ විපස්සනා භාවනාවේ මුල ඉඳලා වේදනා හරහා එහෙම කාර්කශ භාවයක් පෙන්වන්න කරනවානේ සවින්නාස විපස්සනාවේ. ඔය ගලබන් වලට විපස්සනා නොකරොත් හම්බෙන දේත් එක්ක විපස්සනා කිරීම නිසා කර්ක ස්වභාවය වැඩි වීමක්ද නැත්නම් විපස්සනා නොකර හිටියොත් සංසාරේ ඊටත් වැඩිය කර්කසයි. ඒ නිසා සංසාරේ තියෙන කර්ක ස්වභාවයම ආහාර කරගෙන කර්ක ස්වභාවයේ දුක් සත්‍යයම අරමුණු කරන්න යනවා. ඒ වෙනුවට විකල්පයක් කෙනෙකුට කියනවා සමතේ යන්න බැරිද කියලා. හොඳට මතක තියාගන්න විපස්සනාට යන කෙනාට සමතේ පිටින්නේ නැහැ. සමතේ යන කෙනා විපස්සනා මුලදී පිටින්නේ නැහැ. ඒ නිසා අපිට වෙනස් කරන්න බෑ. අපිට කියන්න බෑ ඔබ සමතේ කරපන් කියලා. ඉතින් පෙට්‍රල් වාහනයක් ඩීසල් කරන්න බෑ. නිසා ඒ වෙනුවට සමතේ අපිට සමත කියන්නේ ධානය මට්ටමේ සමත නැති වුණාට අර මේ විකුණු පස්සේ සූත්‍රය දිගටම සර්වඥාන්සේ සඳහන් කරේ කයේ කායano බලන ඉන්නකොට උපපජිත කාය පරිලාහෝ කාය පරිලාහ ඇති වෙනවා හිත පිට පනිනවා දාහ ගතිය ඇති වෙනවා මේ අරමුණේ හොඳට හිත හිටිනකොට ඉතින් මොකද කරන්නේ ඉතින් හරියට පේනවා දැන් පුවක්කිට ගලේ වගේ වීදුරු වහන්න පොළොන්නවා වගේ නන්නතරමයි. ඉතින් ඒ මනුස්සයා හිතනවා මේක මගේ කර්මයේ මේ මේ කර්කසය හරි මේක දුන්නේ මේ වෙලාවට ওই භාවනා පැත්තක තියෙන මේ කැඩිච්ච ටික ආයෙකතු කරන්න මොනවා හරි මේ පණිදාය භාවනාවක් උඹට ප්‍රියමනාප දෙයකට දාලා ආයෙත් මේක එකතු කරපන්. එකතු කරලා ආයෙ ඵලයන් සටනට මේ විසිරිච්ච වෙලාවේ යන්න පාසක්. ඒ නිසා එකතු කිරීම සඳහා මේ බුද්ධානුසතිය හරි මෛත්‍රී හරි නැත්නම් මම දැන් මේක බුද්ධානුසතිය මෛත්‍රී කියන එක අඩුවා බෙන්ලා දීලා තිනවා මේ මම දැන් මෙතන කියන එක විසිරී හිත ගියත් මම දැන් මෙතනනේ ඒ වගේ දෙයකට දාපුවාම ආයෙසරයක් අර හිත ගුලියට හදා ගන්න ඊට පස්සේ ආයෙ ගහන්න පුළුවන් ඉතින් ඒක යුද උපක්‍රමය උනත් තමන්ගේ සිබල කණ්ඩායම දුර්වල විසිරී ගියොත් පසු පස පසු බෑමක් කරන්න ඔක්කොම අනගලන්න ඕන බැරකෙටින් දී බැරකෙට ඇවිල්ලා කියන්නේ පෙරදිලා නෙමෙයි ආවේ අවිනිර විසිරී ගියොත් අපි එක එක නැහිනෝ හොයන්න බැහැ නිසා අපි ඔක්කොම ගුලියට ඉමු. එකතු වෙලා යන් කියලා හොඳට හරි ගසලා බලවෙන්න ආයුධයක්. ඒ වගේ පසුබෑම පරාජයක් නෙවෙයි යුද උපක්‍රමයක්. ඒ නිසා හිත විසිරී ගියයිල කර්කශුණා කියලා දන්නවනම් ඒක තනවා වඩන්න තියෙන විවිධාකාර ක්‍රම. ඒක නිකන් නිවන යන ක්‍රමයක් නෑ නෙවෙයි. කැඩිච්ච විසිරිච්ච හිත එකතෙන් කරන ක්‍රම. ඒ එකතෙන් කරන ක්‍රම නිතර නිතර අවශ්‍ය වෙන්නේ පුරුෂ ධෛර්ය නැති කෙනාට සද්ධාව නැති කෙනාට ලෑස්තියෙන් යන්නේ නැති කෙනාට මේටි ඉස්සල මේ වගේ දේවල් වෙච්ච නැති කෙනාට මේ හැම දෙයකදීම ආය පිළියම් කරකට හිටවන්නේ. ඒක දන්න කෙනා දන්නවා මේ තමයි දුක්ඛ සත්‍ය ස්වභාවය තමයි මේ විදිරිච්ච කර්කශ භාවය. නමුත් තාම අතපය ගැටලා නැහනේ. තාම මැරිලා නැහනේ. දරන්න පුළුවන් නේ. කියන්නේ යන්න පටන් අරගත්තාම මේ ළඟදී පුතක් කියනවා gone to pieces without falling apart. පරණ ගැහිච්ච පිනක් දැකලා තියෙනවද? මේ මේ සිමෙන්තිය බැලුවොත් උලංගිරි ගිහිල්ලා තියෙනවා දැකලා කොටු කොටු කොටු කොටු උලංගිරි ගියාට සිමෙන්තිය තියෙනවා. දාපු දවසේ ඒක නැහැ. දැන් උලංගිරි ගිහිල්ලා. ඒ පරණ පළංගාම් වල තියෙනවා ඒක. පරණයේ තියෙනවා. පිටු කැඩුනහම කැඩෙන්නේ එතනින් තමයි. නෝ කැඩිලා නැහැ තාම. ඒ තාම පළංගානේ තමයි. ජීව අපරාධය අර මුල් ගහන ඇත්තටම කියනනම් මේ වගේ පැඩේට ගිය පළංගාන වටිනවා. මොකද දැහැර කාලයක් පාවිච්චි කරලා. ඊයේ රස්නේට උණුසුමට දානකොට බලන් ගන්න පුපුරනවා. පුපුරලාදී නම කැඩලා ඉසිල්ලා නැහැ. අනිවාර්යයෙන් අපේ හිතේ විකීත චිත්තං සංකීත චිත්තං කියලා දෙකක් තියෙනවා. විකීතිත කියන්නේ නන්නත්තරයි. පැලිරි ගිහිල්ලා, උලංගිරි ගිහිල්ලා හැබැයි මැරිලා නැහැ. අතපය කැඩලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. gediye පිටින්ම තියෙනවා. ඉතින් ආට දැනගන්න ඕන නැත්නම් gediye තිබුණාට මේක කැඩිලා. කැඩුනට gediye. ඕක තමයි සංසාර කියන්නේ. එක ඝණයකට තියෙනවා කියන එක තමයි ඝන සංඥාව කියන්නේ. මේකේ තියෙන රාශි සංඥාව දැන්. කැලි කැලි විතර දාම ෆිටලා ඉන්නවා. මුලින් පුපුරලා යට පැත්තේ පොඩ්ඩක් තමයි. වටේට තමයි උඩ පැලෙන්නේ. මොකද උඩටනේ උණුසුම සීසල වැටෙන්නේ. මේකෙත් සිමෙන්ති තියෙනවා. මේක උණයි කියලා අයියෝ මගේ භාජනය කරනවා කියලා හඬන්න ගත්තොත් උන් මේ භාජනය ඉතු ටිකවත් වැඩ ගන්නෑ. ඉතින් එහෙම කරන්නේ මම දකින්න බෑ. එයා පිළි අරගන්න මේක පැලිරි ගියාට කැඩිලා වෙන්නේ. කැඩලා වෙන්නේ නැතුවට ඒක පැලිරි ගිහිල්ලා. ඉතින් ඒක වටිනාකමක් නැහැ. හැබැයි වැඩ ගන්න පුළුවන්. ප්‍රායෝගික අර්ථය තියෙනවා. ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හැබැයි ඉතින් රජ කෙනෙකුට දෙන්න බෑ. උතුමෙකුට දෙන්න බෑ. උතුමෙකුට දෙන්න ගියාම හරිය නෑනේ. අපේ අපේ අතර ඉන්න කාලේ හැන්දෑවේ දෙකට තේ එකක් දෙනවා. ඔය තේ එක හදන්න බෑ. ඒ ඔක්කොම කහට වතුර කළු පාට වෙනවා. පොල්ලෙන් මට ආවන්නේ. ඉතින් බර කරත්තයක් තියෙනවා අපි ගාව. බර කරත්තයක් ගොක් කරත්ත. ඒ ගුණා බැලගෙන ඉනවා වතුර වගේ. ඇවිල්ලා ඒක තම්බලා විමලාවති තේ හදලා. ඉතින් මම ඒ දවස්වල තේ තේ වොන්නේ නැහැ. අපි ලොක්කට ඒකක් ගෙනත් දුන්නා. ගෙනත් දෙනකොට මේ ඇලෙයිද ගිහිල්ලා. කට මේ විමලා දිවා මේට වැඩි කැඩිච්ච කොමනද තව එකයි තියෙන සර් කිව්වා. තරහින් ඇහුවේ මේ ලොක්කට දෙනකොට ඇලෙයිද නැති එකක් දෙන්න ඕනේ. ඇයි විමලාවති මේට වැඩි කැඩිච්ච කෝප තව නැද්ද අනේ සර් තව එකයි දිනුනේ. ඒක හම්බුනේ නෑ ඒකයි යෝග දුන්නේ කියලා. ඊයේ විදියට තිල්ලෙජ්ජයි. ආවෙනින් අපිට තිනා ගියා. ඒක ලොක්කට දෙන්න වැඩේ නෑ. ඒක දෙන්න ඕන කොහමද හොඳ කෝපයක්. අර ගන්නේ ගන්න නෑසර ඉඳි තව එකයි තුන එකක් කොයිද කියලා වන්නේ. ඒකයි යෝග දුන්නේ කිව්වා. ඔයලා බල්ල දුන්නා වගේ කතාව කියන්නේ. ඒක දෙන්න වටින්නේ නැහැ. නමුත් දැනගන්න ඕන පැලිරි ගියාට කෝප්පේ වැඩ ගන්නවා. ඉතින් ඒ වගේ මේ සුස්ක බව තියෙනවා, කර්කශ බව තියෙනවා. ඒ වෙනුවට සංසාරෙට ගියොත් කබලේ ලිපටනේ වැටෙන්නේ. ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා විපස්සනාව මස්ලේ නැති හැටයක් බලුලියව කරන වැඩක්. විපස්සනා කියන්නේ සුදු පාන් පෙත්තක් චීස් නෑ බටර් නෑ බුදුන් නම් කව බැන්න කව. එච්චරයි. බොයිඩරි මොනවාරි කන්න ගිය ගමන් සිල්පදේ කැඩෙනවා. කාටට කරදරයක් වෙනවා. උඹට ඉස්සරහ දුක් විඳින්න වෙනවා. එහෙනම් කා. ඔය දෙවියන් හොඳ දේවල් තියෙනවා. කාපු ගමන් වීතික්‍රමණයක් වෙනවා. අනාගතේ කරදර වෙන්න යනවා. තව කහටරි පෙළෙනවා. ඔය පරිපෝගාම කාටවත් පිළිලක් නැහැ. දැන ටිකක් අමාරු හැබැයි මත්තර කරදර වෙන්නෙත් නැහැ. උකට විපස්සනාව කියන ඉතින් ඕක නැත්තම් මනාප විදියට සතිපට්ඨානේ කඩාගෙන ගොජුරු බිමෙන් එළියට ගිහලා කාපන්. ආයි අහුණාට පස්සේ ඇවිල්ලා තාත්තට දොස් කියන්නේ. බුදුහාම කියලා තියෙනවා ගොජුරු බිමේ හැදිරියා. ඒක තාත්තගේ උරුමේ. ගොජුරු බිමෙන් පිට ගියාට පස්සේ අහුණොත් ආයි නඩු නැහැ. එනිසා මේක කකා ඉන්න එක ඒක තමයි මේ මිනිසුන්ට වඳින්නේ ඒකයි. ඒ කකා ඉන්න හරියට රස මස උලක් කන්නා වගේ කන්නේ. දන්නවා ඉංග්‍රීසියට ගිහිල්ලා රස මස උලක් කාපු ගමන් වීතික්‍රමණයක් සිද්ධ වෙනවා. උල්ලංඝනයක් සිද්ධ වෙනවා. අනාගතයට වන්දිගේ වන්න වෙනවා. අනුන්ට චිත්ත පීඩා වෙනවා. මේක නිකන් හිඟාගෙන හම්බෙච්ච දෙන්නේ. කෑවයි කියලා නෑ. විපස්සනාවෙත් පිටරයි. ඉතින් මේක උපමට්ටම් කරන්න ගිහිල්ලා තමයි ওই සාසනේ කන්නේ. මේක ඉතින් මේ කර්කශ භාවය නැතිකරන්න විවිධාකාරක සීනි ගන්න හදනවා මේ රසමසලු දාන්න හදනවා මේක ආලවට්ටම් කරන්න හදනවා කරන්න ගිය හැම එකම මේ මෙච්චර මේ ගොරෝසු රළු දේ හොඳට හදලා දෙන්න හදන හැම එකම ප්‍රවාහයට අහු වෙනවා ඕගේට අහු වෙනවා නිසා කෙලින්ම කියන්න දෙන්න පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් මේක මෙච්චර අවුරුදු 2600ක් ආව මෙසේජ් එකක් තියෙන්නේ ඔච්චර ඕගේ හංගන්න දෙයක්වත් මම බාන්න දෙයක්වත් වෙනස ප්‍රචාරය කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒකට එන්නෙම ඒකට එන්නෙම මායාව නැති කට්ටිය. මායාව වෙන කට්ටිය කොටින්ම හැලෙනවා. පින්ෂා කියනවා මේ සාසනේ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ හත් නමක් හිටියා. විපස්සී කී වෙසබු කියන තුන්නම යක්කු ඉන්න ප්‍රේතයන්ගෙන් ගහන කැලියට වෙලා හිටියලු කවදාකවත් එළියට එන්නේ නැහැ. කැලියට යන්නේ කවුරු හරි මේ කැලිය යක්කු ඉන්නවා. ප්‍රේතයෝ ඉන්නවා. පිසාචෝ ඉන්නවා. කෙලින්ම මම යනවා බුදුහාමුදුර ගාවට ගිහිල්ලා ඒ වැඩ කරනවා මිසක් මට පාර වැරදුනොත් මම පිසාචෙකුට අහු වෙනවා. බියාලෙකුට අහු වෙනවා, ප්‍රේතෙකුට අහු වෙනවා කියලා දැනගන්න කැලිට යනවා. ඉතින් බුදුරජාණන් ශ්‍රීලංකට ආවට පස්සේ බුදුන් කියනවා අනිච්චං දුක්ඛං අනාත්තං එතකොටම නිවන් දකිනවා. මේ වගේ විස්තර කතා මොකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථාන හදලා ඛණ්ඩ දෙයිලා එයා කන්ඩිෂන් කරලා වහන උගන්වන්නේ නැහැ. ඒකට එන එක නිවන් දකින්න ගන්න බලයක්. මම හිතන එක හොඳයි. ඔය මේ බුද්ධහම දියුණු කරන්න හදන නැත්නම් ආගම පතුරවන්න හදන කට්ටියත් එක බලනකොට මේක එහෙම මේ අපේ වන්දිසාංශ කියලා කියනවා ඔබ කර්මස්ථානාචාරවරයෙක් වුණත් පිටුපසෙන් යන ගෝල පිරිස සිටිය යුතුම නැහැ. ඉන්නවනම් වැරදිලා. අපි පිටිපස්සෙන් යන කෙනෙක් නේ තොරතුරක්ද ගත්තා ඒක ගත්තා මේ දැන් විදා පිටිපස්සෙන් යන ලෙඩ්ඩු ටිකක් ඉන්නවනම් මොකක් හරි අප්සෙට් වෙනවා. වෙන හරිනේ. ලෙඩ සමීපලා නැහැ නේද? ගුරු පිටිපස්ස යන ගෝලියෝ ටිකක් ඉන්නවා නම් ඒ ගෝලියෝ සම්පූර්ණ නෑනේ. උරේදී ආ බේත දුන්නට ටා එච්චරයි. ආය මොනවද මේ මේ පිටිපස්ස යන පිළිදා. ඒකනේ බුදුරණන් පිටුනම් පාඩි කියලා මහන්නේ උඹලා ගැන මම ගැන අපේක්ෂාවක් කියලා දෙනවා. මම උඹලා ගැන කිසි අපේක්ෂාවක් නෑ. එහෙම නෑ උඹලයි මම හිතර ගණන් දෙලම මම ගෑනිත් අතල්ලා රජකමත් අතල්ලා මේ මොකන්දලයක් කළා මොන ගමනද. උඹලා මාවල්ලා ගන්න එන්න බා. මම මේ ග්‍රීස් යකාවා. ආපහු මම සුස්පෙන්නා. ග්‍රීසක අමුදසලි උච්චනයි. දැන් එහෙම නෙවෙයිනේ මේක මේ ඒ ගුරුවරයාම ඒ භාවන මධ්‍යස්ථානෙම ඒ කර්මස්ථානෙම අල්ලගෙන සංවිධාන පිටවගෙන මේක දකින්නකොට පිළිපින්නු ගඳක් එනවා. පිළිනු වෙනවා ඔය එක තැන පහුල් වෙනකොට ඕනම දෙයක් පිළිනු වෙනවා. ඒ නිසා ඒ බුදු දඥාන්ස ළඟ තියෙන කහකැල දෙකට කැඩුවා වගේ අම්මු පිරිසුදුයි. ඒ කියන්නේ සම්පූර්ණ පිරිසු කොතනින් කැඩුවත් එච්චරයි. එහෙම බැඳීමක් ඕනේ නැහැ. ඒක නිසා විපස්සනාවේදී මොනම විදියකින් දෙන්නෙක් එක නෑ. බෙදා හදා ගැනීමක් නෑ. ඔක්කොම තනියලියා කාංග වෙනාලේ තනියඟ වගේ ඌ උගේ වැඩ ටික බලා ගන්න මූ මූ වැඩ බලා ගන්න එක එක ගැන අපේක්ෂාවක් තියෙනවා හොඳ වැඩි ගැණියක් ගන්න. පවුලක් වෙන්නේ. ඒක ෂෝක් වැඩේ. ලේසියට දෙන සල්ලිත් එක හම්බෙන එකම දේ. අරගන්න දෙදී. මේකේ හිතන්නවත් එපා. ওই ස්ථාන බලන්න අනම්මනම් කරන කට්ටිය මේ පොට පරද්දාකට දාගත්ත කට්ටිය. මේකේ නෑ එහෙම කිසිම අන්‍යෝන්‍ය පුදු සම්බන්ධයක් තියෙනවා. පැවිද්දේදී බුදුහාම පෙන්නලා දීලා තියෙනවා. ඒ අම්මයි පුතා අතර සම්බන්ධ නෙවෙයි. අම්මයි පුතා අතර තද කාන්දම් සම්බන්ධ තියෙන පිය පුතු සම්බන්ධය. තාත්තගෙන පුතා බලනවා පුතා ගැන තාත්තා බලනවා ඌ තාත්තලා ගානක් නෑනේ බල්ලගේ වුණත් අම්මා දරුවෝ කියලා බලන මිසක තාත්තා කවුද කියලා දරුවෝ දන්නේ නැහැ අම්මා දන්නේ නැහැ. කුරුල්ලන්ගෙත් නැහැ. රිලෙවුන්ගෙත් නැහැ. එනිසා පියපුතු සම්බන්ධයක් තියෙනවා. ඒක තේරුම් ගන්න නැහැ මේ හංගුම් බලව සාසනයක් ගැන කතා කරන අයට මේ දැනුම නැහැ. ඔය විපස්සනා තියෙන කල්කස භාවයේ මන් දකින පිවිතුරුකම මන් දකින නවමුකම තමයි කිසි කෙනෙක් එක්ක පෙරගන්ජුණක් නැහැ. කිසි කෙනෙක් එක්ක බැඳීමක් නැහැ. තියෙනවා නම් කතා කරලා කියන්නේ පුතෝ වරද්දගෙන නැහැ. මට මනින්න එන්නත් එපා මට ස්තුති කරන්න එන්නත් එපා ඒ කියන්නේ ගණිතනේ ඉවරයි ඒ ගණිතනේ ඉවරයි ඒ ගණිත ඉවර කරපන් උකට ස්තුති කර කර ඉන්න දෙයක් නෑ ඒ ගණිත එතනින් ඉවරයි ඒක අපරකට යනකොට සම්පූර්ණයෙන් අලුත් ඉතින් ඒක අමාරුයි දැන් සඳහන් කරලා තියෙනවා මම ලෝකයේත් එක කවදාකවත් ගැටෙන්න උත්සාහ කරන්නේ නැතුව අදිස්ථාන කරන හිටියත් ලෝකේ හැමදාම මයිත් එක ගැටෙනවා කියලා ලෝකයට ඕනේ එල්ලෙන්න බෑ දෙයයන් ආන්තයන් ගමන්නේ බුදුහාමුදුරු හරි ගමන්නේ මොනවා හරි ගුරුන් වහන්සේට කරන ගුරු දේවයන් වහන්සේ කියලා කිව්ව කියන්නේම පොතේ. උඩ පැනගෙන නමස්තේ වන්තේ ගුරු දේවයන් වහන්සේ කියලා කියනකොටම තේරෙනවා ඔය ඉතින් පටලවාගෙන කියන්නේ විපස්සනාව බලාහසකට ඇවිල්ලා නැහැ. ඉතින් තාමම අර පුරතලේ ඉන්නවා. ඒක තිබුණට කමන්නේ මේ උනන්දු කරවන්න හොඳයි. කවදාකවත් නරකයි උනන්දු කරවන්නේ. ඉතින් පේන්නේ නිකම් මේ කිසිම ප්‍රේමණීය සම්බන්ධයක් මොකුත් නැහැ. කවුරු Taman ගැන ප්‍රේමණීය සම්බන්ධයක් තිබුණත් ඒක අගේ ආඩම්බරේ කරන්නේ හරි වියලි. හරිම කර්කසයි. මන් නම් වෙන්නේ ඒකේ පුදුම රසයක්. මොකද අදීනයි. කිසි කෙනෙක් පිළිවෙත කිසි කෙනෙකුට නෑ මේ අරය ලොකුයි මෙයා පොඩි අනතු මට බෑ මම නැතු එයාට බෑ. ඒ මොනක්ක සම්බන්ධයක් නෑ. මම මේ කතා කරන්නේ ඒකේ පරමාදර්ශය. ඊවසන පුරුදු වෙනකොට අපි එක එක නයි එක එක නයි තියෙනවා. එකිනෙකා කරකට දාගන්න ගතියක් තියෙනවා. නමුත් ඒ තාක් දුර්ලභයි කියලා හිතා ගන්නවා. විපස්සනා තනිනි කරවිලි. ඒ නිසා මේක මේ විකිනෙන බඩුවක් නෙවෙයි. පොළොට දැම්මට කවුරුවත් ගන්න නැහැ. මොකද වටේ හොඳ ලස්සන උතලත් නැහැ. ගුණාගුණ කියලාත් නැහැ. සියලු ගුණ අංගගෙන තියෙන දන්න එක හොයාගෙන කියලා කනවා. අනිත් එකට හොයන්න හම්බෙන්නේ. ඔය මෙල්බන් පැත්තෙන් සද්දයක් නැහැ. නැන්නේ කට ගන්නන්නේ. ඇයිනවද? ස්ටිවලට යන්න නැතුව ගියා. කලින් මම ගාන ස්කයිප් එකෙන් කතා කරනවා. ස්වාමීන් වහන්සේ අපිට ඇහෙනවද? ආ ඇති අන්ත මැරිලා නැහැ. මං හිතේ මැරලා ගියා. තාමනම් මැරලා නෑ ස්වාමීන් වහන්සේ මේ මේක මියුට් කරලා. ආ ඒක හොඳයි ඒක නම් වඩා හොඳයි හැබැයි. පුළුවන් නම් අවුරුද්ද පුරා මියුට් කරලා තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. තාජින පැය කාලක් ස්වාමිනාන්ත පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නම් මෙහි. හොඳයි. ස්වාමිනාන්ත අර මේ ඡන්ද විරිය චිත්ත විමර්ශා ඒ හතර සම්බන්ධයෙන් සමාධි සම්බන්ධයෙන් දෙන්න අපිට ඉතිරි ඇවුන්නේ ප්‍රශ්නේ හරියට ඇවුන්නේ නැහැ. ඡන්දේ චිත්ත එළිය විමර්ශන කියන සමාජ විහතර ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන් සම්මත. ඒක ඇත්තටම මේ අපි ඔය කියවන මේ අංගුත්තර නිකායේ චතුක නිපාතමයි කියන්නේ හරි ලස්සන සමාධි හතරක් ගැන කතා කරන මේ චතු මේ චතස්සෝ ීමා භික්කවේ සමාධි භාවනා කියන වගේම සමාධි හතරක් ගැන කතා කරනවා ඡන්ද ප්‍රධාන සංඛාර සමන්නාගත සමාධිය විරිය ප්‍රධාන සමාධි සමන්නාගත ප්‍රධාන විරිය සතර සංවර ප්‍රධාන චිත්ත ඡන්ද විරිය චිත්ත මීමාංශා එතකොට මීමාංශා ප්‍රධාන සංඛාර සමන්නාගත සමාධි ඒ කියන්නේ එක්කෙනෙක්ට සමාධියට බැහැ ගන්න පුළුවන් ක්‍රම මේ හතරක් තියෙනවා. ඒ කිය එක එකනා එක එකනා බහින ක්‍රම හැටියට ඒවා වෙනස් වෙනවා. ඒක නිසා මේ එයා විස්තර කරනකොට එයා විස්තර කරන්නේ Taman ඡන්දයෙන්ම ඡන්දේ කියන්නේ කුසල ඡන්දේ ශ්‍රද්ධාවෙන්ම කොච්චර වැටුණත් බය බල මේ පැකිලෙන්නේ නැතුව දිගට කරන යන එක නා කියනවා වීරිය නැති වුණත් මීමන්සාව නැති වුණත් චිත්තේ නැති වුණත් භාවනා කරන්න පුළුවන් මං ශ්‍රද්ධාව තියෙනවා කියලා. අනිත් එක නා කියනවා ඕම කර කර ඉඳලා කරන්න බෑ වීරිය තියෙනවා නම් මේ මට යන්න පුළුවන් කියලා වීර්ය හරහා යා විස්තර කරනවා. ඒ වගේම ඡන්ද, විරිය, චිත්ත මීමන්සා, චිත්ත ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය මට සමාධිය ගන්න පුළුවන්. අදිෂ්ඨාන කරපමනේ සමාධිය ගන්න පුළුවන්. ඕව ඔය කට්ටිය දන්නේ නැහැ කියලා අරයා මෙයාට දොස් කියනවා. ඊගාට මීමන්සා නුවණින් දැන ගන්නවා. මෙන්න මේ පරිසර සාධක මැද මට සමාධිය එනවා. මේ වගේ එන්නේ නැහැ. ඒක නිසා මම නැති වෙලාවට සද්ධාවෙන් විදියෙන් සම්සන්දයෙන් උත්සාහ කරන්නේ නැහැ. විමර්ශන නෝනින් දැනගෙන මේ වෙලාවට යනවා මට සමාධිය හරියනවා කියලා එක එකන එක එක පැති වලින් මේ විස්තර කරනවා. නමුත් ඒක යන්නේ ওই සතර සම්‍යක් ප්‍රධාන මේවට කියන්නේ ඉද්ධිපාද. ඉද්ධිපාද ඉද්ධිපාද මාර්ගයෙන් ওই සමාධිය ලබන හැට නැත්නම් ඒ සමාධි රස හතරක් තියෙනවා. ඒ රස හතර ලබන්නේ එක එක ඉද්ධිපාදේ මේ ඉදිරියට යන ක්‍රමය අනුව. ඒ නිසා අපි සමාධිය කියලා කිව්වට එක එකන එක එකන විදින රස වෙනස්. ඒක ගැන මොකද කියන්නේ? තේරෙනවා සාන්නාත්. අප්පා හොඳටම තේරෙනවද? හොඳටම නම් තේරෙන්නේ සම්බප්පදාන සම්මප්ප සතර සම්මප්පදාන ඒක හරි හරි හරි මේ පුදුම හිතෙනවා මේ එකම සමාධිය එක එකනාගේ චරිත ලක්ෂණ වල හැටියට එක එකන ඒකේ මේ භයානක දේ තමයි ඡන්දේම පරපේකන මේක තියෙන්නේ මේ 894 වෙනි පිටේ චතුරු ඉච්ඡපාද සුත්තං රාගස භික්කවේ අභිඥාය චත්තාරෝ ධම්මා භාවිතබ්බා කතමි. ඉද භික්කවේ භික්ඛු ඡන්ද සමාන ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපතං භාවේති. විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාතං භාවේති. චිත්ත සමාධි සංඛාර සමන්නාගතං චිත්ත සමාධි පදහාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවති. එතකොට මේ හතරම ප්‍රධාන කියන වචනේ සංඛාර කියන පදයේ සමාධි කියන පදයේ සමානව යනවා. ඡන්ද විදේ චිත්ත මමස වෙනස් වෙනවා. එතකොට සමාධි ප්‍රධාන සංඛාර. ප්‍රධාන කියලා කියන්නේ අරබලද වීර්ය. ඒකම තමයි මේ වීර්ය කියලා කියන්නේ. සංඛාර කියලා කියන්නේ මේ ලබන සමාධියේ නැති වෙන සුළුයි. මොන තාලෙන් ලැබුව සංස්කාරයක් ඒක. වෙලාවකට එනවා වෙලාවකට නැති වෙනවා. ඒ වගේම සමාධියක් මේ කතා කරන්නේ චෛතසික ටික එකට ගුලි වෙන එක විතරයි මෙතන වෙන්නේ. අනික වෙලාවට වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ ටික විසිරියන එක විතරයි වෙන්නේ. ඉතින් අර සමාධියේ තියෙන කෙනා සමාධියේ වෙලා ගා කාඩම්බරලා සතුටු වුණාට සමාධිය කැඩුණා කියලා දුක් වුණාට කැඩුණා කියලා මොකුත් වෙලා නැහැ. මේ මැස්සෝ ටික එකතු වෙලා ඉනකොට මීවදයක් කියනවා. මේ වැසිටක විසිල්ලා ගිහලා මීපැණි කියනවා. ඉතින් ඒකට මීවදේ කවුරුත් නැහැ. කනගාටු වෙලා වැඩක් නැහැ. ඒක මීමැස්සෙක් වශයෙන් බලපුවම මොකුත් වෙලා නැහැ. පොඩි ගහිලා නැහැ. ඉතින් ඕකට උච්චර ඉදාත බැඳගෙන ගන්න දෙයක් ඇත්තේ නැහැ. එයා දැනගන්න එක්ක ඡන්දයෙන් ආවම මීමැස්ස ටික ගෙන්නගන්න. ඒ නැත්නම් වීරියෙන් දුම් මේ තට්ටුවකට ගිර ගහලා හරි ගමන්නේ මීමැස්ස ටික ආපහු ගෙන්නගන්න. දැන් වීරියෙන් මීමන්සාවෙන් නැත්නම් හැන්දෑවක කරබන් හිටපන් ඕක එනව කොහොමදත් කියලා කරබන් ඉන්නත් පුළුවන්. එනතන් චිත්ත ශක්තියේ අපිට මේ ඉතිපාදයක් තියෙනවා හැකියාවක් තියෙනවා කියලා යාට මීමසන්ට කතා කරලා කියන්න පුළුවන්. අන්නේ ක්‍රමයෙන් කොහොම හරි ආයේ මීමසට ගෙතෙන් ආවට පස්සේ ආයෙකට සමාධිය කියලා කියනවා. ඒ නිසා මේ මේ සමාධිය පිළිබඳව ගොඩාක් අබ්බැහි වෙන එක සාධාරණයි මොකද ලෝකේ හරි විචිත්ත සමාධියක්. ඒ නිසා සමාධියට කැමතින එක හරි නමුත් පොඩි පරහක් තියෙනවා. ඕය නිසාමයි මිනිස්සු බොන්නේ. ඇයි එහෙමනම් බොන මිනිහට බනින්නේ. ওই නිසාමයි මිනිස්සු ස්ත්‍රී දුර්සය කරවෙන්නේ. හිත විසිරිච්චාම ඒක එකතු කරන්නේ. ඇයි එනේ මිනිස්සුන්ට බනින්නේ. ওই නිසාමයි මිනිස්සු සූදු කෙලින්නේ. ඉතින් ඔය සමාධිය ඔච්චර හොඳ දෙයක් නම් අරවයි කරන එකට වැරද්දක් නැහැ. ඒ නිසා දන්නව ලෝකේ තියෙන ප්‍රශ්න අමතක කරන්න ඔය මොන සූදුවක් කියනකොට ඉවරයි. ඉතින් ඒ නිසා අපිට මේ ඔය ගුණහරප තුනෙන් හරි ඒ සමාධියෙන් හරි නැතුව ජීවත් වෙන්න බෑ. මොකද හිත නිතරම මේ කර්කසයි. කර්කස බව නැති කරන සමාධිය ගත්තාම සම්මා සමාධිය තියෙනවා මිච්ඡා සමාධිය තියෙනවා. සම්මා සමාධිය තමයි මේ ඉර්ධිපාද හතර. මිච්ඡා සමාධිය වල තමයි යෝය ඇබ්බැහි. ලෝකේ තියෙන භයානක ඇබ්බැහි තියෙන්නේ. ඒක මනුස්සයත් එක්කම යන්නේ. ඒව එකක්වත් නැතුව මනුස්සය ජීවත් වෙන්න බෑ. ඒ නිසා යම් සමාජයක මේ ඉර්ධිපාද හතර වඩන්නේ නැත්නම් ඒ සමාජය අනිවාර්යයෙන්ම අර ඇබ්බැහි වලට වැටෙනවා. ඒක හොඳට බලන්න පුළුවන්. යම් සමාජයක මේක දුෂ්කරයි. මේව වඩන එක දුෂ්කරයි ආගමිකයි ආධ්‍යාත්මිකයි මේව නැතුව සමාජයක් පටල වෙලා තියෙනවා කියලා හිතන්නේ ඒ පටල වෙලා තියෙන සමාජයේ ඒකාන්තම කැසිනෝ වලින්, ස්ත්‍රී දූර්තේ මගින්, බීමෙන් ඒක සමබරයි හැබැයි. සමාජය යන්න පුළුවන්. හොඳටම පේනවා පිටලා තියෙන්නේ හැබැයි ටිකක් කරා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා බුදුරජාණන්සේ කොච්චර ගැඹුරක්ද කියලා තියෙන්නේ. උඹටත් ඕනේ නම් සමාජයක සමබර භාවය ගන්න කුණුහරුප නැතුව හිතන වාල් වෙන්නේ නැතුව සමාධි පිරිහෙන්නේ නැතුව ඉදිරි પરම්පරාවල් මේ නරක වෙන්නේ නැතුව ඡන්ද විදේ චිත්ත මීමන්සා කියලා හතර තියෙන හතරම සුද්ධයි. අසරෙන් එකක් තියෙන එක අනිත් එකට ඊර්ෂ්‍යා කරන්නත් එපා. අඩුපාඩු යන්නත් එපා. හතරම සමානයි. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාලලා. ඉතින් හරි පුදුම හිතෙනවා මේ මේ බුදුම ඥානද සංස්කෘතිය කියනවා යම් කෙනෙක් තමන්ගේ හිතට ඡන්ද සමාධියෙන් නම් හිත සාන්ත කරගත්ත ඊමණසෝ ගෝලියෝ සීරම ඡන්ද සමාධිය ගැන කතා කරනවා. විරිය සමාධිය ගැන කියන අයියෝ ඕව කරන්න යන්න බව වැරදි. ඕක හරිනේ. විරිය සමාධිය ගිය කන කියනවා පිස්සු කතාන අපේ වරම්පරාව ඔක්කොම ඇවිල්ලා තියෙන වීදෙන් තටමපන් තටමපුම හරිනේ. තම අපිට සද්ධායෙන් පිස්සු සද්ධා මොඩියෝ තත්තාව කියන කවුද සද්ධාව කියලා කියන්නේ මහා මොඩෝ ඒක අතන. ඉතින් මේගොල්ලෝ ඒගොල්ලෝ කුලල් කාලේටකොට බුදුආමතුරු බලනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ මේ ඇතුලේ මේ ඉන්න හතර දෙනෙක් ගහගන්න එක නැති කරන්නයි කියන්නේ සමාධිය යන ක්‍රම හතරක් තියෙනවා. ඇත්තටම හොඳම වැඩේ තමයි ඒ වෙලාවට ගැලපෙන්නේ හතරම තියෙන එක හොඳයි. මේ සමාධිය කියන එක එච්චරම වාල් වෙන්න වටින දෙයක් නෙවෙයි ඕනේ නම්. එක කඩේක නෙවෙයි කඩවල් හතරක තියෙනවා. මේක නැත්තම් අරකේ බලපම් බල්ලි වෙලා පාට් එක දාලා මැෂින් එක දුවපන්. ඉතින් ඒක නිසා සුත්තමේ ඥාන තියෙන එක දන්නවා. ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන මේ හතරෙන්ම මේ සමාධිය ගන්න පුළුවන්. හැබැයි වීර්ය සමාජයේ ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහට උගන්වනවා. විදි වැඩි වෙච්ච ගමන් සමාධිය කැඩෙනවා කියන්නේ. ඒ කියන්නේ සද්ධා වැඩි වුණොත් විදි කැඩෙනවා. විමර්ශන වැඩි වුණොත් සමාධිය කැඩෙනවා. චිත්ත tattve වැඩි වුණොත් සමාධිය කැඩෙන නිසා මේකේ සමතුලිත භාවය ඇති කරගන්න ওই කියන මේ ආර්ය මන්සන්දියට යන්න ඕනේ. ගියාට පස්සේ තේිනවා මේකට එන්න පාරවල් හතරක් තියෙනවා. අර පාරේ යන එක නම් මේක නාට පහත් කළා සලකනවා නැත්නම් උතුම් කළා සලකනවා. ඒක අර මේ පත් වෙච්ච නැති අයගේ හැටි. තත්තරපත් වෙච්ච එකන කවදාකවත් ඒ අර ඉතින් එන දඟලන අය අතර තියෙන සටනට වෙලාවක් නැහැ. යාට මීරිච්ච තරතුණා තත්යක් එනවා. ආපු නැති කට්ටිය අර වගේ Taman දන්න කොටස අගේ කරමින් ගෝලිය හදමින් ගුරුන්ට බැඳගෙන දඟලන්න හදනවා. මේ නිසා පුළුවන් තරම් මතක තියාගන්න ඉහළට ගියාට පස්සේ ඕන කෙනෙකුට කියන්න මෙතෙන් එනකම් මේ පාරේ ආව හරි. ඔත් මේක විතරක් නෙමෙයි මේකට පාරවල් ගොඩක් තියෙනවා. අඩු ගන්න එක පිළිබඳ සුතමේ ඥානය තියාගනින් තමන් ප්‍රායෝගිකව හරි ගියත් තව කෙනෙකුට කියනකොට ඕකට විතරක් අන්ධ කරන්න එපා මිනිස්සු. අඩු ගානේ ඒකෙන් එන්න පුළුවන් කටියට කියලා දීලා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ පාරවල් හතරක් තියෙනවා. අර මනුස්සෙන්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා. අර මනුස්සු පහත් කළා සලකන්නත් එපා. ඒ මිනිස්සුත් එන්නේ මෙතෙන්ටමයි. ඒ නිසා මම බුරුමෙන් එන්න ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා බුරුමෙන් යන්න ඉස්සෙල්ලා කැමති නැද්ද අනිත් භාවනා ක්‍රම ඉගෙන ගන්න මම කැමතියි. ඒක කෙරෙන්න ඕනේ. උඹගේ වාර විතරක් නෙවෙයි තියෙන්නේ. ඒකට කියොත් උඹ මිත්‍යා දෘෂ්ටිකට යනවා. මේකමයි සත්‍යය. අනිත්‍ය බොරු කියලා. ඒක තමයි ප්‍රධාන මිත්‍යා දෘෂ්ටිය. මානිතන් වල කියලා බලපන්. බලලා බලපන් මේ උඩට ගියාට පස්සේ වටේ බලත හැකි ඕන තරම්. බලන්නම ඕනේ. බැරි නැත්නම් බාර පටු වෙනවා. ඊට පස්සේ දැන් අනික අනික ගුරුවරු කවුරක්වත් කැමතිද වෙන තැනකට ගෝල යනවා. මේ සංසේ කතා කරලා කිව්වා පුදුම යන්න ඉස්සෙල්ලා ක්‍රම ටික ඔක්කොම හදාගෙන බලන්න නැත්නම් මේක අංග සම්පූර්ණයි. මේ පදම හරියන්නේ නැහැ කියලා. ඉතින් මේ ඇතුළෙම ඉද්ධපාද හතර බලනකොටම හතර පැත්තක් තියෙනවා. ඒතර වීර්ය බීමන්සා විරිය සම්මප්පදාන බලනකොටත් තව හතරක් තියෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල කියනකොට තව පහක් එකතු වෙනවා. බුද්ධං යනකොට තව හතක් එකතු වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට තව අටක් එකතු වෙනවා. ඉතින් මේ හැම එකක්ම ගහ ගන්න පුළුවන් අර මෝඩ වඩුව අවුදත් එක පොරබදලා. දැලිපි හම්බෙච්චා රිලව කපා ගන්න. මොකද මේ දැලිපි තමයි නෝන්ද වෙලා ටික පාවිච්චි කරලා නැති වෙලා පැත්තක තිබ්බනම් වැඩි වෙන්නේ සාමාන්‍යයෙන් එතකොට එක්කෙනෙකුට සාමාන්‍යයෙන් එක වෙලාවකට එක විදිහකටත් ඊට පස්සේ තව වෙලාවකට තව විදිහකටත් එනවා භාවනාව වෙනස් වෙනවා. ඒක තමයි මම කිව්වේ. පුද්ගලෙත් ඉන්නවා ශ්‍රද්ධා චරිත ඡන්ද සමාධිය ඡන්ද පදාන. වීර්ය චරිත විරිය පදාන. විමර්ශන චරිත බුද්ධි චරිත. ඉතින් එක එකන උදේවරුේ ශ්‍රද්ධා චරිත වෙනකොට හැන්දෑවට බුද්ධි චරිත වෙන්න පුළුවන්. එතකොට මේ වෙලාවට ගැලපෙන දේත් එක්ක තමන්ගේ මේ ගැළපෙන විදිහට හදලා සමාධිය හදාගන්න එක තමයි යෝගාවචරයට නැති දේ. මේ මේ දන්නේ නැති දේ. ඉතින් ඒකට ගුරුවරු උදව් කරන්න ඕනේ. ඔය ක්‍රමෙන් නැති වුණාට වෙන ක්‍රමෙන් ඕක ගන්න පුළුවන්. ඒ නිසා මෙහෙම මෙහෙම කරමු කියලා මේ එක ක්‍රමයක් විශේෂණය කරනවා අනෙක් ක්‍රම ඔක්කොම දානවා. ඒ නිසා තමන් නරකයි දන්න එකම ක්‍රමේ කාගෙන ඒකම පොරකාගෙන ඒක නේතුණා කියලා පශ්චාත්තාප වීම ගැළපෙන්නේ නැහැ විපස්සනා කරන කෙනාට. නමුත් සමාධිය විතරක් දන්න කෙනාට ඒක අනිවාර්ය චිත්ත පීඩාවක් කරනවා. කොච්චර චිත්ත පීඩාවක්ද කියනවනම් සියදී විනාශා ගන්න එක බොහෝම සුළු දෙයක්. සමාධි භාවනා කරන කෙනා, පටලවාගත්ත කෙනා ඒ සමාධිය නැති වුණොත් ආය කතා මොනවත් නැහැ. සියදී විනාශා ගන්න. ඒ තරමටම අච්චර නොමිලේ හම්බෙච්ච දේ ඇයි මේකට මේම උනේ කියලා හිතා ගන්නවත් බැහැ. නමුත් විපස්සනා නැත්තම් මේ බෞද්ධත්වයේ දන්න කෙනා දන්නවා එතනින් බැලුවාට වෙනසකින් ජෝක් කරගන්න පුළුවන් කියලා. එයා බලාපොරොත්තු සෝක් කරගන්නේ නැහැ. ඒක නිසා මේ පුද්ගලයා වශයෙන් වෙනස් වෙනවා, පුද්ගලයාගේ කාලය අනුව වෙනස් වෙනවා, වයස අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මේ ඉහළට යන්න යන්න යන්න යන්න මේ හැම විකල්පයක්ම හැම අතුරුපාරක්ම පිළිබඳව අඩුගානේ සුතමේ ඥානෙවත් තියාගෙන ඉන්නවනම් එයාට කියනවා සෑහෙන සාන්තියක්. බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානෙ ගන්න බෑ අපට. සර්වඥතා ඥාණයට පෙනිච්ච දේවල් අහලා තියෙනවනම් අපිට එක වතකින් බැන්නොත් අනික අතින් මේ එක සාක්ෂාත් කරන්නේ කරගතයි. සම්මතයි නාම ධර්ම වලට සිවුම් හරි සූකරන් දීලා නාම දැන් සිත් සිත් විලි වලට සිත් සිවුම් හරි සූකරන්වා තියෙනවා දැන් ඇත්තටම නාම ධර්ම වල රූප ධර්ම තියෙනවද කියලා කිව්වොත් නිත්‍ය සංඥාවට වැටලා ආත්ම සංඥාවෙන් අහන ප්‍රශ්නයක්. නාම ධර්ම වලට ඉන්න බෑ රූප ධර්ම වලට. රූප ධර්ම වලට ඉන්න බෑ නාම ධර්ම අනුව. එහෙම නැත්නම් කියනවා සංසිද්ධියක් වෙනකොට අඩු ගානේ පළු දෙකක් තියෙනවා. අපි මේ මේක තියෙනවාමයි කියන අදහසට ගියොත් අපි ඔය සංසිද්ධිය තේරුම් ගන්න නැහැ. ඒකට පටලව ගන්න මේ රූප කියලා වෙනම જાතියක් තියෙනවා නාම කියලා වෙනම જાතියක් තියෙනවා. රූප නාම දෙක ඒ වෙලාවට පැන නැගිලා එකිනෙකා ප්‍රත්‍ය කරගෙන සංසිද්ධියක් ඇති කරගන්නවා. එතන රූප වලට නාම ධර්ම තියෙනවා නාම වලට රූප ධර්ම තියෙනවා කියලා කියන්නේ රූප වෙනම තනියම ඉන්න පුළුවන් જાතියක් වශයෙන් හිතාගෙන තියෙනවා. රූපෙකට එම තනියම ඉන්න පුළුවන් ගමන්නේ නාමයක් නැතුව. නාමයකට ඉන්න බෑ රූපයක් නැතුව. ඒ නිසා රූපල gedara නාමයක් තියෙනවා නාම gedara රූපක් තියෙනවා කිව්වොත් ඔය නිත්‍ය සංඥාවක ඉඳලා අහන ප්‍රශ්නයක්. ඇයි එහෙම ප්‍රශ්නේ මතුවෙන්න මොන පසුබිමක්ද හේතුනේ ප්‍රශ්නෙට හේතු මොකක්ද සමහර වෙලාවට දැන් සිතුවිලි වල නිකන් ඡායාවල් වගේ එහෙම එන්න හිතවිල්ල කියලා කියන්නේ හොල්මනක් නම් හිතින් හදාගත්ත එකක් නම් ඡායාව ගැන අහන්නවත් දෙයක් නැහැ හිතවිල්ලත් මනෝ විකාරයක් නං ඒ මනෝ විකාරය ඇතන හේවනල්ල ගැන කතා කරන දෙයක් තියෙනවා අපි ඊනෙන් දකපු මේ ගෑනු කෙනෙක් අල්ලගෙන බදා ගන්න ගියාට ඊනෙන් බදා ගන්න පුළුවන් නැගිටට පස්සේ බදාගත් අබේපත්ත තාම සුවඳ තියනා කියලා. නෑ සාමේ. දැන් මොකක් තියෙනවද සාමාන්‍ය රූප ධර්ම වල රූපයක් තියෙනවා නාම වලට නෑ. රූපයක් නෑ. රූප ධර්ම වලට ඒව ධර්ම රූප භාවයක් පවත්තන. රූප ස්වභාවයක් පවත්තන. රූප මේ ගතියක් පවත්තන. ඒ මොඩයට පේන. මොඩකම නැති වුණාට පස්සේ වෙන ගතියක් තියෙනවා. දැන් තද ගතිය කිව්වට පොළොවට නෙමෙයිනේ කියන්නේ. පටවි කිව්වට පස් වලට නෙමෙයි තද ගතිය කියන්නේ. මාස්මෙලස් වලට වැඩිය කළු ගලක තද ගතිය තියෙනවා. ඒ තද ගතිය කියලා කියන්නේ ගලේ ලකුණක් නෙමෙයි. ගලට නෙමෙයි ගලේ ලකුණකට ගලේ ස්වභාවයකට ඒ නිසා අපිට මේ ස්වභාව පෙන්වන්න නිදර්ශන දුන්නා පස්සේ නිදර්ශනය අල්ලනවා. ඒතකොට අපි හිතනවා පටවි කිව්වහම පොළොව. පටවි කිව්වහම මෙලෙක් ගතියක් පටවි. තද ගතියක් ප්‍රේත භාව ස්වභාව ගති ඒව තමයි මේක විස්තර කරන්න පුළුවන්. එහෙම නැතුව මේ රූපක උපමා රූපක දෙක දැන් උපමා උපමේය දෙක ගලප ගන්න බැරි වුණොත් අපි උපමාව රූප උපමේයයට පටලවා ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම මේ හරි විහිළුවක් ඒක. දෙන දෙන උපමාව දන්නේ නැතුව උපමේයත් එක පටලවා ගැනීම සම්පූර්ණ sannivedanaya තියෙන විශාලම පාඩුවක්. අපි මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කාගෙන් නමක් ගමක් කිව්ව ගම අපේ හිත ඒ මනසත් එක්ක මේ ඒ මනස යගන්නේ මේ නිදර්ශනයකට. ඒ මනසත් එක්ක මනාපමන පහල කර ගන්නවා උපමා උපමේ සම්බන්ධ කරන බැරි. ඒ නිසා රූපයයි පවතින දෙයක් නැහැ. නාම කියලා පවතින දෙයක්වත් නැහැ. ගති දෙකක් තියෙනවා. ඒ ස්වභාව දෙක එකතු වෙච්චාම සංසිද්ධියක් අත්දැකීමක් ඇති වෙනවා. එනිසා ස්ථිරව පවතින රූපෝ ස්ථිරව පවතින නාම එහෙම එහෙම කියන්න පුළුවන් ගමනේ ගත්ත ගමන් වෙන්නේ නිත්‍ය සංඥාවට වැඩිලා ආත්ම සංඥාවක් දෙන්න හදනවා නාම රූප වලට. ඒක තමයි විද්‍යාව පැටලවගත්ත තැන. ඒගොල්ලෝ මේ හැම දෙයක්ම පවතිනවා. ඇත්තේ කියන නිත්‍ය සංඥාවට වැටිලා ගිහිල්ලා බලනකොට දැන් බලන්න බලන කඩාන ගිහිල්ලා බලනකොට ඒකක්වත් නැහැ. අල්ලන්න පුළුවන් තත්යක් නැහැ. පුංචි පුංචි කරගෙන යනකොට. ඝන විනිභෝගය කරලා බිඳ බිඳලා බලනකොට රූපෙක තියෙන රූපාකාරයකුත් නැහැ. නාමයක තියෙන ගතියකුත් නැහැ. ඒවා ඒ වෙලාවට පනව ගන්න දේවල්. අපි සබාවක් ඇති කරලා මෙයා සබාවට කරනවා. මෙයා ලේකම් කරන සබාව පවත්වන සබාව ඉවරයි. වෙනතර ගියාට පස්සේ අපි එතෙන්දී ලේකම් කෙනෙක් මේ කෙනෙක්පත් කරගන්නවා. එතකොට මේ වැඩේ කරගන්න එච්චරයි. එහෙම නැතු මෙයා හැමදාම සබාවපති නෙමෙයි. එයාගේ ඒ වෙලාවට ඒවා සම්මුතියව පැනවීම. ඒවා ඒ වෙලාවට අපි ඇති කරගන්න දේවල් ඒව අන්තිමට අපි අර ඉස්තර ඉල්ලන කුණ්‍යක් ඕන නිසා එයාට නමක් පටබඳින. එයා සභාපති කියලා හැමදැනම සභාපති කරන්න හදනවා. ඉතින් එයා සභාපති නිච්ච දවසට වුණ කනකාටුවක් කරනවා. සභාපති කියලා කියන්නේ එතන එතන සම්මත කරගන්න දෙයක්. දැන් සංඝයාතව තියෙනකොට හතර දෙනා එකතු වෙන්නේ මුලට ඉන්න එකන තෙරුණාද කවුරු හරි යවන්නේ. එයා ගත්ත එයා එයා එයා දැනගන්න ඔක්කොම අදහස් විමසලා තියෙන විතර මේ හතර දෙනා තියෙනනේ අල්ලපු ගෙදර සංඛ්‍යා 60ක් හිටියත් උඹලා හතර දෙනා ගත්ත තීන්දුව අපි ගන්න එකද ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලෝ ගන්න ඕන අපි ගත්ත අපි ගත්ත අපි ගත්තා. අපි තියෙනකොට ඉවරයි. හතර දෙනා. ඒකට ඕනේ මේ බහුසුත ධර්මදර විනයද මොකක්වත් ඕනේ. වැඩි මාල්ලා ගත්ත තීන්දුව. එයා ගත්ත තීන්දුව එතන ගත්ත ඉවරයි. ඒ නිසා මේක මේකට කියන්නේ සම්පූර්ණම විමධ්‍යගත කරන ලද බලතල සහිතයි. බලය විමධ්‍යගත කරනවා කියන එක දන්නවා. මූලිකාණ්ඩ වලට බල නැහැ. ප්‍රාදේශීය බවට ඒ බලතල දෙනවා. ඒගොල්ලෝ ගන්න තියෙන දේගොල්ලෝ කරගත්තා. ඒ වැරදුනොත් ඒගොල්ලෝ රජේ පොඩ්ඩක් වග බලා ගන්නවා. 100ට වැටුනොත් පොඩ්ඩක් අත දීලා නැගිටිනවා. ඒලක නම්බලට තේරෙන්නේ නැහැ වෙන කෙනෙක්පත් කරපළයි. නමුත් ප්‍රාදේශ සභාවට බල දෙනවා. ආධ්‍යාත්මික බාහිර කියලා බුදුදන්නේ සවින්නාස. ඒ ආධ්‍යාත්මික බාහිර කියලා බෙදිල්ලත් ඔය වගේ සවින්නාස. ඔව් ආධ්‍යාත්මික බාහිර ඒ වෙලාවට සම්මත කරගන්න. අපි සම්මත කරගන්නවා. අපි දැන් වස් සමාදන් කරනකොට වස් සීමාව සම්මත කරගන්න. ඊගාවුරු දැනුණා අපිට කියදැයි අතන මෙහා වස් කියලා. ඉතින් යහ ඕනේ නැහැ. කවුද අපිට කියන්නේ මේ වස්සීම වාරීම කරපන් කියලා දායකරපු ඇවිල්ලා කියන්නේ නැහැ. දායකෝ කියන්නේ දෙයියෝ ඉල්ල කියන්නේ අපි කියන වස්සීම මෙච්චරයි කියලා. ඒ වගේ මාගේ අපේ නැත්නම් මගේ කියන සීමාව ඒ වෙලාවට සම්මත කරගන්න තියෙන්නේ. දැන් ආස්වාද ප්‍රසආ සීමාවේ පටන් ගන්න තැනයි අන්තිමයි බලන්න ගියාට පස්සේ ආස්වාදයේ පටන් ගන්න සීමාවක් අල්ලන්න බෑ. ඉවරන සීමාවක් අල්ලන්නත් බෑ. උත්සාහ කරන්න කරන්න හිත කර වෙනවනේ. හිත වෙහෙසටපත් වෙනවා. ප්‍රසවාසයේ මුලමදාක බලන්න ගියා මුලයි යකයි බලන්න කියන එක කිසිම කෙනෙකුට සතුටුදායක උත්තරයක් දෙන්න බෑ. හැබැයි තියෙනවා පේනවා. එක්ක සංඥාවට අහුවෙන මුලක් තියෙනවා. එන්නත සංස්කාර වලට අහුවෙන මුලක් තියෙනවා. විඥාණයට අහුවෙන මුලක් තියෙනවා. වේදනාවට වෙන මුලක් තියෙනවා. රූපයට අහුවෙන මුලක් තියෙනවා. මේ ආස්වාදයේ රූපයට අහුවෙන මුල සංඥාව අනුමත කරන්නේ නැහැ. රූපාකාරයෙන් පිරිමැදෙන ගතිය මේ හූරගෙන යන ගතිය සංඥාවේ ඊට ඉස්සලා අල්ලලා එනිසා මේ පස් දෙනා නීති පහක් ගන්නවා ඕනම දෙයක මුල මැදක බලන නිසා කියනවා මැද අල්ලලා පුළුවන් නම් සීමා මාතියදාව බලන්න මුලට ඵලයන්කෝ මුලට ගිය ඔක්කොම නංගත්තා කිසිම කෙනෙකුට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ මොනම දෙයක්වත් බෑ මොනම දෙයක්වත් හට ගැනීම පිසුදුකමක් ඇත්තේ නෑ නමුත් අනන්‍යතාවයක් දෙන්න කාටද ඩෙන්ටි කාඩ් එකක් දෙන්න නමක් දෙන්න අනිවාර්ය හට ගන්න තැනක් තියෙනවා එයා එතනදී සම්මුතිය කියලා දෙනවා. දැන් අපි පහුගිය දවස්වල ලංකාවේ තස්තවාදී රජයක් ලියාපදිංචි කරා. සමහර මේ තත්වාදී ගරුක රජයන් ඒකට බාරගත්තා. දෙමළාට මේ මේ නරක වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ රජ අපි බාර ගන්නවා. UN එක බාරගත්තේ නැහැ. UN එක ඕනගෙනට ඕන තැනක රජයක් මේ ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. ඒවා කෙරුවොත් මේ අපේ වාදින නීතිය කැඩෙනවා. ලංකා රජයටයි තියෙන්නේ ඊඩමයි ලංකා රජය දෙන්න බෑ කියලා. ඉතින් ඕන දෙමළ පක්ෂ කියනවා දෙමළ පක්ෂ කල්පනා කියනවා අපි බාර ගන්නවා. මේ දෙමළ කට්ටිය කියන රජය බාර ගන්නවා. අනික කට්ටිය කියනවා නෑ කියලා. ඉතින් මේ වගේ රණ්ඩුව තමයි තියෙන්නේ. පිළිගන්නේ ජනමතයට නොපිළිගන්නේ ජනමතයට නමුත් මේ දෙමළ රජය බාරගත්ත දවස් හටගත්ත දවසක් කියන එකක් නෑ ඒවා හිතේ පවතින හෝල්මන් ටිකක් විතරයි. ඒ නිසා සංඥා තියෙන තාක්කල් සීමා මරියාදාවල් තියෙන තාක්කල් අසහනෙ තියෙනවා. සංඥා නැති තාක්කල් සීමාවක් මරියාදාවක් නැති තාක්කල් මානසික අසහනයක් නැහැ. ඒකවල පවතින දේවල් තියෙනවා. මේ මේක ඔබ මේක මගේ කියාගන්න <coughs> සීමා දාපු බලවත් එම තමයි ගැටුම ඇති වෙන්නේ. ඒකට තමයි තණ්හාවට ඉඩක් එන්නේ. ඔක්කොටම සමසේ සලකනවා නම් මාතා යතා නියම් පුත්තන් කියන විදිහට තවින් කුසින් දාලා දරුවෝ විදිහට ඔක්කොටම සලකනවා නම් එක්කිනුට හරි ගියා එක්කිනුට වැරදුනා කියලා කනගාටු වෙන දෙයක් නෑ ඔක්කොම එක අම්මගේ දරුවනේ. ඉතින් අර සීමාවේ තමයි ඔක තියෙන නිසා ඒක මේ අමාරුයි මේ පවතින අධ්‍යාපන ක්‍රමයට බේරන්න මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ සීමා මරියාදාවල් දැමීමේ තමයි. හැමදේම මේකෙන් මේක වෙන් කළ අනන්‍යතාවය දීගෙන කොම්පියුටර් සයන්ස් එක අන්තිම ධර්මය. හැම එකටම සීමාවල් දෙනවා. මුලින්ම අපි දන්නේ මේ අපේ දැනුම සීමා වෙලා කියලා. සීමාව දිගේ යන දැනුම සීමා සහිතයි. සීමාව ඉක්මනට යනකොට අපි සහල වෙනවා, අපි බය වෙනවා, අපි කනගාටු වෙනවා. මේ ආස්වාසේ මුල අල්ලන්න බෑ. අග අල්ලන්න බෑ. ප්‍රසාදේ මුල අල්ලන්න බෑ. අග ඒක සත්‍යයක්. ආයේ මේ අල්ලන්න බැරිකම දුර්ලභම නෙවෙයි ඒක සත්‍යයක්. ඒකම ඒකම බල බල හිටපන්. කවදාකවත් ආස්වාසේ පටන් ගන්න තැන අල්ලන්න බෑ. ඒක බලංගන කියන එක අල්ලන්න බැරිකම Taman දුර්ලභමක් විදිහට සලකගෙන මගේ සතිය හොඳ නැහැ මගේ සමාධිය කියලා මම කාලකන්ණි මට පින නැහැ මට කර්ම දෝෂი කියන ගත්තොත් ඌට කවදා සත්‍ය අවබෝධ කරන්න බෑ. අනපානේ මුල අල්ලන්න බැරි සත්‍යය. මේ ඊට වැඩිය පොඩ්ඩක් යන්න. ඊට වැඩිය පොඩ්ඩක් යන්න. යන්න යන්න යන්න තේරෙනවා කොච්චර සර්වඥතාඥානය බුදුහාමුදුරනේ තියෙන දැන් මේක බෑ කියලා කියන්නේ. මේක මුලක් අල්ලන්න බෑ. අවිද්‍යාවේ මුලක් මහන්නේ මඩවත් පේන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒතර කියනවා බුදුහාමරගේ දැනුම හරි සෞත්තු ඒකේ පොඩි හිල් වගේක් තියෙනවා. ඒ කෙලවර පේන්නේ නැහැ. කෙලවර තියෙනවා නම් තමයි හරි කියන්නේ. මතක තියාගන්න කෙලවරක් තියෙන දැනුම කෙලවර සහිතයි. ඒක සීමිතයි. එතන අසීමිත දැනුම නිසා උනාසික මොනම දෙයකවත් මුලක් නැහැ. මොනම දෙයක අගෙන ඒක ඕනෙත් නැහැ. හැබැයි හොයන්න හොයන්න ඊට වැඩිය මුලට යනවා වගේ පේනවා. නමුත් ඒක මිරුවක් පස්සේ යනවා. කදාකත් ඉවර කරන නිසා නාමක තියෙන රූප රූපක තියෙන නාම බලන්න ගියත් එහෙනම් මේ අපි කතා කරන මාතෘකාව ගත්තත් අපි හරි බයයි මේ සීමාන්තික දෙයකට විශ්වාසය තහවුරු කරන්න. මොකද සීමාන්තික දෙයකට විශ්වාසය තහවුරු කිරීමමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ සීමාවක් නැහැ. දුකේ සීමාවක් නැහැ. පටන් ගන්න වෙලාවේ සීමාවකුත් නැහැ. ඒක බාහිරගත්තට පස්සේ මටත් එයි එහෙමයි මෙයාටත් එයි තියෙනවා මොකද්ද ඕකේ මේ. ඔක්කොටම හොරි හොරි ඇදිලා තියෙනවා නම් සොරි කියන්න දෙයක් නැහැ. දැන් ඔක්කොටම සමාජයේ හොරි කියනවනම් මොකද ප්‍රශ්නේ? එක්කෙනෙකු විතරක් හොරි නම් එයා ඉතින් සෝරි කියා ගන්න. අනික කෙනෙක් හොරි නැති ඉඳලා. ඔක්කොම නාය මුණ මැද නායත් වෙන කාටක ප්‍රශ්නයක් නැහැ. කොහොමද හොඳක් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. එකෙකුට හොඳක් තිබිලා අනිකට දුන්න ඔන්න වැඩි. එනිසා මේ පැමිණි දුක් පැණිදායි කියලා සීමාවක් නැති බව තේරුම් ගන්න අපි අපිට මේක පාලනය කරන්න බෑ. ඒක හොයන්න හොයන්න මුලක් පේනා වගේ පේනවා. නමුත් කෙලවරක් නැහැ. ඉතින් උත්සාහයේ ඉන්නකොට සතිය පවත්ිනවා. එච්චරයි. වෙන මොකක්වත් තියෙන්නේ නැහැ. ආන්නේ විදිහට මේ බලන්න බලන්න ගියාට පස්සේ තේරුම් ගත්තොත් අපේ දැනුමේ තියෙනවා يعني සංඥාවල වලට අනුගල සීමාවක් තියෙනවා. සත්‍ය තියෙන සීමාවෙන් එහා පැත්තේ. රූප වලට අනුගල සීමාවක් තියෙනවා. සත්‍ය තියෙන පොඩ්ඩක් එහා පැත්තේ. ඒ නිසා ඒක දිගේම ගිහිල්ලා ටටා කියපු දවසේ සත්‍යයට යනවා. වේදනාවල් දිගේ ගිහිල්ලා ගිහිල්ලා වේදනාවේ එහා පැත්තේ තමයි සත්‍ය අවේදිත පැත්තේ සත්‍ය තියෙන්නේ සංඥාවල් වල සංඥාව ඉක්මවපු තැන තමයි සංඥාග්ගයට එහා පැත්තේ සත්‍ය තියෙන්නේ සංස්කාර වල විසංඛාර தත්ත්වයේ තමයි සත්‍ය තියෙන්නේ විඥානයේ අනිදසන පැත්තේ තමයි සත්‍ය තියෙන්නේ අපි මේ විඥානයේ තක නටන තාකල් සංස්කාර වල නටන තාකල් හොඳටම ෂුවර් සත්‍ය නෙවෙයි කියලා හැබැයි ඒකේ දියුණුවක් පෙන්නනවා දවසින් දවස දියුණුව විදිහින් කට්ටිය හිතනවා මේක ගිහිල්ලා සත්‍යයට යයි කියලා. සත්‍යයට යන්නේ මේ පහ මේ පහේ බල ප්‍රදේශයේ ඉක්මවපු වෙලාවේ තමයි සත්‍යයට යන්නේ අන්න ගියාමකින් බයයි. සකක්. සහලවනවා. ඒ නිසා ඒකට බාධා දෙවන්නේක් නෙවෙයි තමන්ගේම නොදැනුවත්කම. සැක උපදවන ගැටි. ඒ නිසා අපි පුරුදු කරගන්න ඕනේ. මේ මේ වගේ අනිශ්චිතතාවයට යනකොට නිවනට ලං වීමයි සිද්ධ වෙන්නේ. නමුත් අර නිත්‍ය සංඥාවේ ඉන්න අපේ හිත ඉස්සරහට ගියත් වෙනකොට පස්සරහට දෙකක් ගන්නවා. බයගතිය නිසා. ඒක ඉතින් හරි වියලි. හරිම කර්කසයි. හරිම මේ අභියෝගශීලී. හරිම තර්ජනාත්මකයි ජීවිතේට. හරිම තර්ජනාත්මකයි ආත්මෙට. ඒක ප්‍රශ්නයක් නෑ ඉතින්. කැප වෙලා යන මනුස්සයාට ඒ භාවනා කරන යනකොට ඒක තමයි වැඩේ. කෝණ දෙයක් වෙච්ච ප්‍රශ්නයක් නෑ. ඒකට ලෝකයා කරන්නේ. දැන් මම හිතන්නේ අපි දැන් නම් වෙලාව පහු කරලා තියෙන්නේ ඒ නිසා අපි මෙතනින් સમાપ્ત කරනවා වෙන විශේෂ කිව යුතු කළ යුතු දෙයක් නැත්තම්. අපි ඊගාව කවදද ඉන්නේ මේ ඊගාව සති ස්වාමීන් වහන්සේ අද 27යිනේ එතකොට නුවර යනවා නේද? ආ 6 වෙනිද 5 වෙනිද? ඔය 5 වෙනිද? 5 වෙනිද නුවර යනවා. ඒක නිසා මේ බලාපොරොත්තු වෙන්න බෑ. පිළිසක් තියෙන්නේ නැහැ. මේක තිබුණා මේ මම කාලතරට හදලා තියෙන එක පේන්නේ නැහැ. හිත ධම්මවිද? ඔය හිත ධම්මවිද. අතහරසක් තියෙන ධම්මවිද එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා මේ සමු ගන්නවා කියලා කියන්නේ මේ මෙල්බර්න් වලට සමු දෙනවා මේ චිත්‍රයට ඉක්මනට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි එකතු වෙලා.